අද දවසත් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ එක්තරා විදිහකට අද ටිකක් පහසුකම් වල අපහසු භාවයක් තිබෙනවා මම හිතන්නේ ආලෝක පද්ධතිය ටිකක් දුර්වලයි කියලායි මට හිතෙන්නේ නමුත් අපි සහභාගී වෙන හැම සියලු දෙනාටම මතක් කර සිටිනවා අපි ධර්ම කරුණු කෙරෙහි අවධානය යොමු කරගෙන මේ වැඩසටහනට සහ සම්බන්ධ වෙමු කියන ආරාධනය අමතපදම් වැඩසටහන අපි මුලපටන් විශේෂ මාර්ගයේ පැහැදිලි කරගෙන යන ගමනේදී පැහැදිලි කරන්න යෙදුනා. විශේෂ මාර්ගයේ මුලපටන් සීල නිදේශය සාකච්ඡා කරගෙන ඉන්නේ. ඒ අනුව සීල නිදේශයේ සීල ප්‍රභේද කතා සාකච්ඡා කරලා ඉවර වෙලා මේ සීල ප්‍රභේද කතා වල චතුපාරිශුද්ධ සීලය අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ අනුව ඒ චතුපාරිශුද්ධ සීලයේ කොටසේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අපි සාකච්ඡා කරලා අවසන් කරා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතෙන් පටන් ඉන්ද්‍රිය සංවර සීලය කියන කොටස තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි හැම සියලු දෙනාටම ඊ타මත්ම මෛත්‍රී සිතින් යුතුව මතක් කර සිටිනවා. අපි මේ වැඩසටහනත් සමග එකතු වෙලා මේ නිවන් මඟ විවර කර ගැනීම සඳහා විසුද්ධි මාර්ගය ග්‍රන්ථ රත්නය පරිශීලනය කරන්නට අවශ්‍ය මඟ පෙන්වීමක් වශයෙන් මේ වැඩසටහන සමග එකතු වෙන්න එකතු වෙලා මුල පටන් මේ වැඩසටහන ශ්‍රවණය කරලා මේ වැඩසටහන සමග එකතු වෙලා විසුද්ධි මාර්ගයේ ග්‍රන්ථය අපි මුලපටන් හදාගෙන මුලපටන් සාකච්ඡා කරගෙන ඒ ඔස්සේ බුදුරජාණන් වහන්සේගේ මේ නොඑක් සූත්‍රාන්ත දේශනාවල විසිරීලා තිබෙන නිවන් මාර්ගය අපි සාකච්ඡා කරගෙන විවරණය කරගන්නට උත්සාහ කරමු කියන ආරාධනය මතක් කිරීම හැම සියලු දෙනාටම සිදු කරමින් අද දවසේත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ දක්වා කතා කරගෙන ආවේ සිව්වැදෑරුම් සීලයේ චතුපාරිශුද්ධ සීලයේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන කොටස දැන් අපි අද ඉන්ද්‍රිය සංවර ශීලයේ කියන කොටසයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි පාලි විසුද්ධි මාර්ග ග්‍රන්ථය කියපතර ගත්තොත් පාලි විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ ඉන්ද්‍රිය සංවර ශීලය අපිට මුණ ගැහෙනවා 15 වෙනි පිටුවේ ඉඳලා මේ 15 වෙනි පිටුවේ ඉඳලා එන ඉන්ද්‍රිය සංවර ශීලය තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ ඉද වික්කවේ වික්කු පාතිමුක් සංවර සමුතු විහෙරට යන ආදි වශයෙන් දේශනා කරලා ඉවර වෙලා මීළඟට සීලය පිළිබඳව නොඑක් සූත්‍රාන්ත දේශනාවල ආරම්භ කරන්නේ ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳව කතා කරන්නේ. ඒ අනුව අපි ගත්තොත් දීඝනිකාය ඇතැම් සූත්‍රාන්ත දේශනා ආදිය සලකලා බලනකොටත් මේ ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන දේශනා පාඨය විසුද්ධි මාර්ග ග්‍රන්ථ කතුවර බදන්තාචාර්ය අනුබුද්ධ බුද්ධඝෝස මහින්පාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය සංවර සීලය විස්තර විවරණය කිරීම සඳහා පාවිච්චි කරන්නේ. ඒ අනුව උන්වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනා පාඨය මුලට අරගන්නවා. සෝ චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගාහි හෝති නාම ව්‍යංජනක් ගාහි යත්වාදිකරණ මේතං චක්කේන්ද්‍රයන් අසංතං විහෙරන්තං අවිජ්ජා දෝමනස්සා පාපක කුසල ධම්මා අන්වාස වේයුම් තස් සංවරය පටිපජති රක්කති චක්වේන්ද්‍රයන් චක්වේන්ද්‍රේ සංවරං ආපජ්ජති. මේ විදිහටම සෝතේන සබ්දං සුත්වා යනාදී වශයෙන් මේ ඉන්ද්‍රිය සංවර ශීලයේ පිළිබඳව පැහැදිලි කරන්නේ. ඒ අනුව විශේෂ මාර්ගයේ විශේෂ මාර්ගී බුදුගොස් ස්වාමීන් වහන්සේ මේ චක්කුණා රූපං දිස්වා යනාදී පද එකිනෙකක් ගැන අපට විස්තර විවරණය කරනවා. ඒ අනුව සෝ චක්කුණා රූපං දිස්වා කියලා කිව්වහම මුලින්ම පැහැදිලි කරනවා සෝ කියලා කියන්නේ කවුද කියලා. සෝ කියන pāli පදයේ තේරුම හෙතෙම කියන අර්ථය. අපි කියන්නේ සාමාන්‍යයෙන් ඔහු කියලා කියන්නේ. නමුත් අපි සිංහලෙන් ඔහු කියලා කිව්වම ඔහු කියන පදය අනුත්තයි සාමාන්‍යයෙන්. උක්ත පදයක් වශයෙන් ගත්තොත් හෙතෙම කියලායි අපි කියන්නේ. ඒතර හෙතෙම එතකොට හෙතෙම කියලා කියේ කවුද? එතකොට මේ සෝ චක්කුණා රූපන් දිස්වා කියලා කිව්වහම මේ හෙතෙම සෝ කියලා කියන්නේ කවුද කියන ප්‍රශ්නයක් ඇති වෙනවා. කවුරු පිළිබඳවද මේ ඉන්ද්‍රිය සංවර ශීලිය ආරක්ෂා කිරීම ගැන සඳහන් කරන්නේ. ඒතර ඉන්ද්‍රිය සංවර ශීලය පිළිබඳව දේශනා කරනකොට අපිට බුදුගෝ ස්වාමීන් වහන්සේ මෙතනදී දක්වන විශේෂ මාර්ගයේ මේ සෝ කියලා කීවේ සෝති පාතිමොක් සංවර සංවර ශීලයේ තිතෝ බික්කු කියලා. ඒ සෝ කියලා කියන්නේ දැන් මේ ඉන්ද්‍රිය සංවර ශීලයට ඇවිල්ලා ඉන්ද්‍රිය සංවර ශීලයේදී හෙතෙම කියලා පටන් ගන්න. ඒ භික්ෂුව කියලා කියන්නේ මොන භික්ෂුවද? ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් යුක්ත වෙච්ච භික්ෂුව. මොකද ප්‍රාතිමොක්ෂ සංවර සීලය දැන් කතා කරලා අවසන් ප්‍රාතිමොක්ෂ සංවර සීලය කතා කරලා ඉවර වෙලා ඒ ප්‍රාතිමොක්ෂ සංවර සීලයට අනතුරු අපිට මේ ඉන්ද්‍රිය සංවර සීලය සාකච්ඡා කරන්න ආරම්භ කළා තියෙන්නේ. ඒ අනුව ඉන්ද්‍රිය සංවර සීලයේදී අදහස් කරේ මේ ප්‍රාතිමොක්ෂ සංවර සීලයේ හිටපු භික්ෂුව. එතකොට කලින් සඳහන් කරපු පාතිමොක්ඛ සංවර සම්මුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ යන ආදි වශයෙන් සඳහන් කරගෙන ආපු ඒ ප්‍රාතිමොක්ඛ සංවර සීලයේ පිහිටලා හිටපු භික්ෂුව දැන් ඉන්ද්‍රිය සංවර සීලයට පැමිණෙන්නේ කොහොමද කියන කාරණේ තමයි මේ ඉන්ද්‍රිය සංවර සීලම් කියන එකෙදි පැහැදිලි කරන්නේ. ඒ අනුව මේ පිළිබඳව විශේෂ මාර්ග ටීකාය පැහැදිලි කරනවා. ඇයි මේ සෝ ති පාතිමොක් සංවර සීලේතිතෝ බික්ඛු කියලා කියන්නේ? මේ ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන එක ප්‍රාථමික සංවර සීලයට උපකාර වන දෙයක්. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලේ රකින්න භික්ෂුව ප්‍රාථමික සංවර සීලේ රකින්න පහසුවෙන් යෙදෙනවා. එතකොට ප්‍රාථමික සංවර සීලය ආරක්ෂා කරන්න පහසුවක් වෙනවා ඉන්ද්‍රිය සංවර සීලය. ඒ නිසා එක්තරා විදිහකට ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන එක ප්‍රාථමික සංවර සීලයට උපකාරයි. ඒ වගේම තමයි ඉන්ද්‍රිය සංවර සීලයක් පවතින කල්හිම තමයි ප්‍රාථමික සංවර සීලයකුත් තියෙන්න පුළුවන්. හරියට සඳහන් කරනවා මේ ඉන්ද්‍රිය සංවර සීලය කියන එක තුලින් අපේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආදී ඉන්ද්‍රියන් ආරක්ෂා කරන දැන් ඉන්ද්‍රිය සංවර සීලය කතා කරනවා අපි ඇහෙන් රූප දැකීම කනෙන් ශබ්ද ඇසීම මේ කියන ඉන්ද්‍රියන් කොයි විදිහටද අපි ආරක්ෂා කරගන්න ඕනේ කියලා. ඒ ඉන්ද්‍රියන් ටික ආරක්ෂා කරගෙන ඉන්නකොට මනාව ආරක්ෂිත වුණාම ඒ විලාවේදී තමයි අපිට මනාව පාටිමෝක්ෂ සංවර සීලයක් ආරක්ෂා කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා සඳහන් කරනවා සම්පාදිතේ හේතස්මින් පාටිමෝක්ෂ සංවර සීලං සුගුත්තං සුරක්ෂිත මේ ලෝකෝති. මේ ඉන්ද්‍රිය සංවර සීලේ සම්පාදනය වුණාම ඒ වෙලාවේදී තමයි පාටිමෝක්ෂ සංවර සීලයත් මනාව ආරක්ෂා කරන්න හැකියාව ලැබෙන්නේ කියලා. ඒක සඳහන් කරනවා සුසංවිහිත කණ්ඩක වතිවිය සස්සන්ති. හරියට නිකන් ගොයමක් රකින්න, ශස්‍යයක් රකින්න මනාව සකස් කරපු කටුවැටක් පාවිච්චි කරනවා නම් අන්නේ මනාව සකස් කළ කටුවැටක් වාගේ තමයි ඉන්ද්‍රිය සංවර සීලය. ඒතර ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ බැටක් අත්තටම. ඒ ඉන්ද්‍රිය සංවර සීලය කියන බැට පාවිච්චි කරලා ඒ බැට නිසා ලබා දෙන ආරක්ෂාව හේතුවෙන් අපිට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය මනාව ආරක්ෂා කරගන්න ලැබෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මුලින් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය දේශනා කළා. දැන් කියනවා ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ පිහිටපු භික්ෂුව සෝ ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ පිහිටු භික්ෂුව කොහොමද? චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති නාම ව්‍යංජනක් ගාහි හෝති කියලා කියනවා. එවනම් ඉන්ද්‍රිය ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ පිහිටපු භික්ෂුව ඇසින් රූපයක් දැකලා න නිමිත්තක් ගාහි හෝති නාම ව්‍යංජනක් ගාහි හෝති. නිමිටි ගන්නෙ නෑ අනු ව්‍යංජන ගන්නෙ නෑ. ඒතර නිමිත්තක් ගාහි හෝති නාම ව්‍යංජනක් ගාහි හෝති කියන කාරණේ ඊටාම දීර්ඝව සාකච්ඡා කරනවා. ඊට කලින් මේ චක්කුණා රූපං දිස්වා කියන කාරණේ අපිට පැහැදිලි කරනවා. චක්කුණා රූපං දිස්වා කියලා කියන්නේ අපි සාමාන්‍ය අර්ථ වශයෙන් ගත්තොත් ඇසින් රූපයක් දැකලා කියලා කියන එක. ඇසින් රූපයක් රූපයක් දැකලා කියලා කියන්නේ ඒක අපිට පැහැදිලි කරනවා කාරණ වශයෙන් චක්කූති ලබ්ධවෝහාරේන රූප දස්සන සමත්ථේන චක්කු විඥානේන රූපං දිස්වා. එක්තරා විදිහකට කාරණයක් කාරණයක් කියලා කියන්නේ හේතුවක් හේතුවක් වශයෙන් කාරණයක් වශයෙන් රූප දැකීමට සමර්ථ වූ චක්කු විඥාණයෙන් චක්කු විඥාණයෙන් රූප දැකලා කියන එකයි මේ චක්කුණා රූපං දිස්වා කියලා කියන්නේ. ඒතර චක්කු විඥාණයෙන් රූප දැකලා කියලා කාරණයක් තමයි මෙතනදී සඳහන් කරන්නේ. ඉතින් අපි අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ඇහෙන් රූප දකිනවා කියලා. සාමාන්‍යයෙන් අපි ඇහෙන් රූප දකිනවා කියලා කිව්වට මෙතනදී සඳහන් කරනවා ඇහෙන් රූප දැකීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ චක්කු විඥාණයෙන් තමයි රූප දැකීමක් සිද්ධ වෙන්නේ කියලා. ඒතකොට කොහොමද මේ චක්කු විඥාණයෙන් රූප දැකීමක් සිද්ධ වෙන්නේ? අන්න ඒ කාරණය පැහැදිලි කරගන්න ඕනේ. ඒ නිසා එතනට අපිට ආවහම විසුද්ධි මාර්ගයේ දක්වනවා මේ පැරණි ආචාර්යන් වහන්සේලාගේ අදහසක්. පැරණි ආචාර්යන් වහන්සේලා මේ පිළිබඳව දක්වපු අදහස, මේ පිළිබඳව දක්වපු කරුණු කාරණා කිහිපයක් මෙතනදී අපිට ගෙනහැර දක්වනවා. ඒක සඳහන් කරනවා පෝරාණා පනාහු. පෝරාණා කියලා කියන්නේ මේ පැරණි ආචාර්ය මහන්සිය මත. නම් පෝරාණා පනාහු පැරණි ආචාර්ය මහන්සියලා මෙන්න මේම කියවලු. කොහොමද? චක්කු රූපං නපස්සති. ඇහැට රූප දකින්න හැකියාවක් නැහැ. අචිත්ත කත්තා ඇහැට හිතක් නැති නිසා. මොකද ඇහැට හිතක් නැති නිසා ඇහැට රූප දකින්න බෑ කියනවා. එතකොට ඒකට හේතුව තමයි හිතක් නැතිව රූප දකින්න හැකියාවක් නැහැ. එහෙමනම් මැරිච්ච කෙනෙකුත් ඇහැ තමන්ගේ ඇහැ පාවිච්චි කරලා රූප දකින්න ඕනේ. එහෙම නැතු පුළුවන් නම් සිතක් නැතු රූප දකින්න පුළුවන් නම් ඇහැට මරණයටපත් වෙච්ච කෙනෙකුත් මේ ඇසින් රූප දකින්න ඕනේ. එනිසා අපිට කියන චක්කු රූපන්න පස්සති අචිත්තකත්තා. ඒ වගේම චිත්තන රූපම් පස්සති මේ සිත කියන එකත් රූප දකින්නේ නැහැ. හේතුව මොකද්ද? අචක්කුකත්තා. සිතට ඇසක් නැති නිසා සිත කියන එක ඇසක් නොවන නිසා රූප දකින්නේ නැහැ. මොකද එහෙම නොවුන එහෙම ඇසක් නොවන නිසා සිතෙන් පමණක් රූප දකිනවා නම් ඒ වගේ අවස්ථාවකදී අපිට හිතන්න පුළුවන් එහෙමනම් වෙනත් සිත්වලුත් රූප දකින්නවද කියලා. අනිකුත් සිත්වලුත් එන් රූප දකින්න පුළුවන් කියලා. ඒකට ඒ නිසා කියනවා සිත කියන එකත් රූප දකින්නේ නැහැ අචක්කුකත්තා. ඒක චක්ෂුෂයක් ඇසක් නොවන නිසා. එහෙනම් කොහොමද රූප දකින්නේ? ద్వාරාරම්මන සංගත්තේපන චක්කුපසාද වත්තු කියන චිත්තේන පස්සති. ద్వාර ආරම්මන සංගත්තේන. එතකොට ඇසින් රූප දැකීම කියලා කියන කාරණේ सिद्ध වෙන්නේ කොහොමද? ద్వාරේ චක්කු ద్వාරේහි රූපාරම්මනේ ගැටෙනවා. එතකොට ඇස තියෙනවා ඇසට රූපාරම්මණය යොමු වුණාම මෙන්න මේ ඇසයි රූපාරම්මණය කියන දෙක ඇස කියලා මෙතනදී කියන්නේ චක්කු ප්‍රසාද රූපය. ඒ චක්කු ප්‍රසාද රූපයට රූපාරම්මණය කියන එක ගැටුණාම ඒ චක්කු ප්‍රසාද වස්තුව කරලා තියෙන සිතෙන් ඒ චක්කු ප්‍රසාද වස්තුව සහිත සිතෙන් රූප දැකීමක් සිද්ධ වෙනවා කියලා කියනවා. එතකොට ඒ නිසා ඒ පිළිබඳව දීර්ඝ විස්තර කරනවා. ඇයි මේ ඇස රූප දකින්නේ නැත්තේ? ඇස රූප දකිනවා කියලා කීම අපිට කියන්න බෑ. ඇහෙන් විතරක් රූප දකින්න බෑ. සිතක් නැතිව. ඒ වගේම සිත රූප දකින්නේ නෑ. සිත රූප දකින්න පුළුවන් නම් සිතට සිතට ඇසක් නැතුව රූප දකින්න පුළුවන් නම් එහෙමනම් දැන් අපි මේ ඇස් දෙක වහගත්තොත් කවුරු කෙනෙක් මේ ඇස් දෙක වහගත්තත් එහෙනම් රූප දැකීමේ හැකියාවක් තියෙනවා. බිත්තියකින් එහා පැත්තේ තියෙන රූපයක් අපිට දැකීමේ හැකියාවක් තියෙනෝනේ. ඇසට රූප සිතට රූප දකින්න පුළුවන් නම්. ඒ නිසා ඇසට රූප දකින්නත් බෑ, සිතට රූප දකින්නත් බෑ. හැබැයි ద్వාරාරම්මන සංගට්ඨේපන. ద్వාරයයි ආරම්මණයයි කියන දෙක ගැටුනහම අන්න එතනදී රූප දැකීමක් සිද්ධ වෙනවා. දැන් කොහොමද මේ රූප දැකීම සිද්ධ වෙන්නේ? චක්කු ප්‍රසාද රූපේට රූප ආරම්මණය කියන දෙක එකට එකතු වුනහම මෙන්න මේ චක්කු ප්‍රසාදයේ වස්තුව කරගත්තු ඒ චක්කු ප්‍රසාදයේ නිශ්චය කරගත්තු සිතක් තියෙනවා. චක්කු ප්‍රසාදේ නිශ්චය කරගත්තු සිතට අපි කියන චක්කු විඥාන සිත කියලා. චක්කු ප්‍රසාදි නිශ්චය කරගත්තු මෙන්න මේ චක්කු විඥාන සිතෙන් තමයි බැලීමේ කියන කටයුත්ත සිද්ධ කරන්නේ. ඒ නිසා අපි කියනවා චක්කු විඥාණයෙන් සිත දකිනවා කියලා. ඒ නිසා ඇත්තටම ඇත්තටම කියනවා නම් චක්කු විඥාණය චක්කු ප්‍රසාදය කියන එක නිශ්චය කරගත්තු චක්කු විඥානයක් තමයි රූප දැකීම කියන කාරණේ සිද්ධ කරන්නේ. ඒතර හුදෙක් ඇසත් නෙවෙයි රූප දකින්නේ. හුදෙක් සිතක් නෙවෙයි රූප දකින්නේ. හැබැයි ඇස කියන එක නිශ්චය කරගත්තු චක්කු විඥාන සිතෙන් තමයි රූප දැකීම කියන එක සිද්ධ වෙන්නේ. ඒතර මේ කාරණය අපිට පැහැදිලි කරනවා ඊදිසා පනේසා දනුනා විජ්ජති හිටි ආදීසු වේ සසම්භාර කතානාම කෝති. මේවට කියනවා සසම්භාර කතා කියලා. සසම්භාර කතාවක් කියලා කියන්නේ දැන් යම් කිසි දෙයකට උපකාරක දෙයක් උපකාරක දෙයක් දෙයකට කියනවා සම්භාරයක් කියලා. යමකට උපකාර වන දෙයකට කියනවා සම්භාරයක් කියලා. ඒතර සසම්භාරයි කියලා කියන්නේ උපකාර වන දේ සහිතයි කියලා කියනවා. එතකොට යම්කිසි උපකාරයක් සහිත දෙයක් දේශනා කරනකොට ඒකට කියනවා සසම්භාර කතාවක් කියලා. එතකොට මෙතනදී මේ ඇසෙන් රූප දකිනවා කියලා කියන කාරණය එක්තරා විදිහකට සසම්භාර කතාවක් කියලා කියනවා. මොකද ඇස කියලා කියන එක කියවට ඇස කියලා කියන්නේ හුදු රූප දකින දෙයක් නෙවෙයි. රූප දකින්න උපකාර වන දෙයක්. අන්නේ උපකාර වන දේ අපි ඉදිරියට දාලා සමහර වෙලාවට ඇතැම් ප්‍රකාශයන් සිද්ධ කරනවා. උදාහරණයක් දක්වනවා දනුනා විජ්ජේති තියාදී සුවිය. අපි කියනවා දුන්නෙන් විදිනවා කියලා කියනවා. දුන්නෙන් විදිනවා කියලා කියද්දී ඇත්තටම දුන්න නෙවෙයි යන්නේ ඉදිරියට යන්නේ ඊතලය. දැන් යම් කිසි යෝධයෙක් යුද බටයෙක් යම් කිසි සොල්දාදුවෙක් දුන්නක් අරගෙන දුන්නෙන් විදිනකොට මේ විදින්නේ දුන්න නෙවෙයි ඊතලය. හැබැයි අපි ඊතලෙන් විදිනවා කියලා කියන කියන්නත් අපි කියන දුන්නෙන් විදිනවා කියලා. ඒතර දුන්න කියන එක උපකාර කරගෙන ඊතලෙන් විදිනවා. අන්න ඒ නිසා ඇස කියන එක උපකාර කරගෙන චක්කු විඥාණයෙන් බලන නිසා අපි කියනවා ඇසින් බලනවා කියලා. අන්න ඒ වාරේ කතාවල කියනවා සසම්භාර කතාවක් කියලා. ඒ නිසා කියනවා තස්මා චක්කු විඥාණයෙන් රූපං දිස්වාති අයමේ විත්තත්ව. ඒ නිසා චක්කු විඥාණයෙන් රූප දැකලා කියන එක තමයි මෙතනදී අපි අර්ථ වශයෙන් අරගන්න ඕනේ කියලා. ඊළඟට සඳහන් කරනවා නිමිත්තක් ගාහි හෝති නාම ව්‍යංජනක් ගාහි හෝති. දැන් සෝ චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති නාම ව්‍යංජනක් ගාහි හෝති. එන සෝ කියලා කිවි ඒ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයේ හිටපු භික්ෂුව චක්කුණා රූපං දිස්වා ඇසෙන් රූප දැකලා ඇසෙන් රූප දැක්කා කියලා කිව්වට ඇත්තටම ඇස උපකාර කරගෙන චක්කු විඥානසිතෙන් රූප දැකලා නනිමිත්තක් ගාහි හෝති නාම ව්‍යංජනක් ගාහි හෝති මොකද න නිමිත්තක් ගාහි හෝති කියන්නේ න නිමිත්තක් ගාහිති ඉත්‍ති පුරුෂ නිමිත්තං වා සුභාදි සුභ නිමිත්තාදිකං වා එතකොට න නිමිත්තක් ගාහි හෝති කියන්නේ ස්ත්‍රී නිමිති පුරුෂ නිමිති එහෙම නැත්නම් සුබ නිමිති අසුබ නිමිති නැත්නම් කිලේශ වත්තු භූතන් නිමිත්තන් ගන්නහති කෙලෙස් වලට හේතුවක් වන කෙලෙස් ඉපදීමට හේතුවක් වන යම්කිසි නිමිත්තක් ගන්නේ නැහැ දිට්ඨමත් ඒව සන්තහති දුටු මාත්‍රේම පිළිටනවා කියලා කියනවා මොකද්ද මේ ඉත්ති පුරුෂ නිමිත්තන් කියලා කියන්නේ? එතකොට යම්කිසි ස්ත්‍රියක් දැක්කහම යම්කිසි පුරුෂයෙක් දැක්කහම ඒ ස්ත්‍රිය පුරුෂයා තුල තියෙන යම් යම් නිමිති තියෙනවා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිමිති මෙතනදී සඳහන් කරනවා ඉත්ති නිමිති පුරුෂ නිමිති කියලා. ඉතින් ස්ත්‍රී సంతානයක ස්ත්‍රී సంతානය නිශ්චය කරගත්තු රූප වශයෙන් අපි දකින ස්ත්‍රී භව රූප වශයෙන් අපිට දකින් දකින්න ලැබෙන යම් යම් නිමිති තියෙනවා. ත්‍ර ස්ත්‍රීකගේ තියෙන යම් යම් ශරීර අවයව. ස්ත්‍රීගේ පියවුරු මේ ආදී අවයව ඒ වගේම ස්ත්‍රියකගේ කෙස් වැටිය මේ ආදී ස්ත්‍රියකට ආවේනික යම් කිසි ලක්ෂණයක් තියෙනවා නම් අන්න ඒවට කියන ස්ත්‍රී නිමිති කියලා. පුරුෂයෙකුට තියෙන දැලි රැවුළු ආදී නොයෙක් නොයෙක් පුරුෂයෙකුට ආවේනික යම් නිමිති තියෙනවා. මෙන්න මේවට කියන පුරුෂ නිමිති කියලා. මේ ස්ත්‍රී නිමිත්තක් එහෙමත් නැත්නම් පුරුෂ නිමිත්තක්, එහෙමත් නැත්නම් සුබ නිමිත්තක්. සුබ නිමිත්ත ආදිකම් කියලා කියනවා. සුබ නිමිත්තක් කියලා කියන්නේ සුබ නිමිත්ත කියන්නේ රාග උප්පත්ති හේතු භූතෝ ඉත්තාකාරෝ. රාගෝත්පත්තියට හේතු වන්නා වූ ඉෂ්ඨාකාර නිමිත්තට සුබ නිමිත්තක් කියලා කියනවා. එනිසා රාගයේ උපදින්න හේතු වෙන ඉෂ්ඨ නිමිති. යම් කෙනෙකුට රාගය කියලා කිව්වහම අපිට සමහරලාවට රාගය කියන වචනේ හිතෙන්නේ මේ බොහොම දරුණු රාගයක් ගැන සඳහන් කරනවා කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපිට යම් කිසි දෙයකට ආසාවක් හිතෙනවා නම් ඒකත් රාගයක්. ඒකත් ලෝභසිත. රාගය කියලා කියන්නේ මෙතනදී ලෝභසිත කියන එක, තණ්හාව කියන එක, කැමැත්ත කියලා කියන එක. එතකොට එහෙමනම් සමහර වෙලාවට ඉෂ්ට ආකාර නිමිත්තක් ලස්සන මලක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ලස්සන ගයක් දොරක් වෙන්න පුළුවන් ලස්සන වාහනයක් වෙන්න පුළුවන් ලස්සන පුරුෂයෙක් වෙන්න පුළුවන් ලස්සන ස්ත්‍රියක් වෙන්න පුළුවන් මේ ඕනෙම දෙයක් දැක්කහම තමන්ට කැමැත්තක් පහළ වෙන්න. එහෙම නැත්නම් තමන්ට රාගයක් පහළ වෙන්න, ලෝභස්තක් පහළ වෙන්න යම්කිසි ආකාරයක් වෙනවා. අන්න ඒකට කියනවා රාගයේ උත්පත්ති හේතු වෙන සුබ නිමිත්තක් කියලා. ඉතින් ආදි ශබ්දෙන් සුබ සුබ නිමිත්තාදිකම් කියලා කියනවා ආදි ශබ්දෙන් මෙතන පටිඝ නිමිත්තාදිය සංග්‍රහ කරගන්නයි කියලා කියනවා. ඒ කියන්නේ දැන් රාගයට උත්පත් රාග උත්පත්තියට හේතු වෙන්නේ සුබ නිමිත්ත, ඉෂ්ඨාකාර සුබ නිමිත්ත. දෝෂය උපදින්න හේතු වෙනවා අනිෂ්ඨාකාර පටිඝ නිමිත්ත. දැන් අපිට සමහර ලාවට යම් කිසි දෙයක් එක්ක ගැටීමක් ඇති වෙනවා. පටිඝයක් ඇති වෙනවා. අන්න ඒ පටිඝය එක්තරා විදිහට අනිෂ්ඨාකාරයක්. අපිට ගැටීමක් ඇති වෙන්නේ අපි කැමති නැති රූපයක් දකිනවා. නැත්නම් කැමති නැති ශබ්ද කැමති නැති ශබ්දයක් අහනවා කැමති නැති ගඳ ගඳ සුවඳක් අපිට විඳින්න ලැබෙනවා ඒක තුල අපිට තියෙනවා ගැටීමක් අපේ සිතේ ඇති කරගන්නා වූ පටික නිමිත්තක් වෙන ඒක තුලින් අපිට හටගන්නේ द्वේෂසිතක් මෙන්න මේ නිසා මේ द्वේෂසිත උපදින්න හේතු වෙන අනිෂ්ඨාකාරයට අපි කියනවා අසුබ නිමිත්තක් එහෙමත් නැත්නම් පටික නිමිත්තක් කියලා. ඒතර මේ පටික නිමිත්ත ආදියක් මෙතනදී සංග්‍රහ කරනවා. එතකොට සුබ නිමිත්තාදිකම් කියලා කිව්වහම ආදිපදයෙන් සුබ නිමිත්තට අමතරව පටික නිමිත්ත ආදිය සංග්‍රහ කරගන්න කියනවා. ඒ විතරක් නෙවෙයි උපේක්ඛා නිමිත්තක් කියලා සංග්‍රහ කරගන්න කියලා කියනවා. සමහර වෙලාවට යමක් පිළිබඳව අපිට මේ කැමැත්තක් අකමැත්තක් හට නොගන්නා වූ උපේක්ෂා නිමිත්තක් තියෙනවා. ඒ උපේක්ෂා නිමිත්ත කියන එක සමහර වෙලාවට මුලා වූ හේතුවක් නිසා වෙන්න, මුලා වීමක් නිසා වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒකත් මෙතන අදාළ කරගන්න කියලා කියනවා. එතකොට ඒ නිසා සුබ නිමිත්තාදිකම් එහෙම නැත්නම් එහෙමනම් ඔන්න ඉත්ති පුරුෂ නිමිත්තක්, ස්ත්‍රී නිමිත්තක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුරුෂ නිමිත්තක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුබ නිමිත්තක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කියනවා කිලේශවත් භූතන් නිමිත්තන් නගන්හාති. කෙලෙස් හටගන්න හේතු වෙන යම්කිසි නිමිත්තක් නගන්හාති. ගන්නෙ නෑ කියලා කියනවා. එhmenan ඇසින් රූපයක් දැකලා කෙලෙස් හටගන්න හේතුන යම්කිසි නිමිත්තක් තියෙනවා නම් අන්නේ නිමිත්ත අපි අරගන්නේ නෑ. දිට්ඨමත්තේයව සන්තහති. දිත්තමත් ඒව සම්පහාති කියලා කියන්නේ යමක් දුටු මාත්‍රයෙන්ම ඒක සලකාගෙන එතනින් දුටු දේ දුටු සැටියෙන් සලකාගෙන ඉන්නවා. එතනින් එහාට යන්නේ නැහැ. මේ පිළිබඳව පැහැදිලි කරනවා අපිට භාග්‍යතුන් වහන්සේගේ සූත්‍ර දේශනාවක් තිබුණා අර බාහ්‍ය දාරුචීති ස්වාමීන් වහන්සේට දේශනා කරපු දිට්ඨිය දිට්ඨමත්තම් භවිෂ්‍යති යනාදී වශයෙන්. ඉතින් විසුද්ධි මාර්ග ටීකාව සඳහන් කරනවා දිට්ඨිය දිට්ඨමත්තම් භවිෂ්‍යති इति සුත්තේ බුතායේන දිට්ඨිය දිට්ඨමත්තම් භවිෂ්‍යති කියපු මේ සූත්‍රයෙන් කියපු ආකාරයෙන් වන්නායතනේ චක්කු විඥානේන වීති චිත්තේ හිච ගහිතමත් වේව තිටති. වර්ණායතනේ චක්කු විඥානේන ඒ වගේම වීති සිත් වලින් ගත් මාත්‍රයෙන්ම පිළිතනවා. නම් තතෝ පරං කිංචි සුභාදී ආකාර පරිකප්පේති. එතනින් එහාට සුභ අසුභ වශයෙන් යමක් පරිකල්පනය කරන්නේ නැහැ. ඒතර ඇසින් යමක් දැක්කනම් දැකපු දේ ඒ දැකපු මාත්‍රයෙන් පිළිතනවා. ඒක සුභ වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ ඒක පිළිබඳව නිමිති අර ගැනීමක් කරන්නේ නැහැ. ඒ පිළිබඳව ඉන් එහාට සලකා බැලීමක් කරන්නේ නැහැ. ඒත් නැතුව දුටු මාත්‍රේම නතර වෙන එකට කියනවා අපිට න නිමිත්තං න නිමිත්තක් ගාහි හෝති කියලා. ඒ පිළිබඳව මම මේ ටීකා පාඨයේ තමයි මේ නිල් පාඨෙන් දාලා තියෙන්නේ වර්ණායතනේ චක්කු විඥානයේ වීති චිත්තේ හිත ගහිතමත් ඒව තිට්ඨති. මේ වර්ණායතනේ චක්කු විඥානයේ වීති සිත්වල ගත්මාත්‍රින් පිහිටනවා නතතු පරං කිංචි සුභාදී ආකාරම් පරිකප්පේති. එතනින් එහාට සුභාදී ආකාරයක් පරිකල්පනය කරන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට තියෙනවා න නිමිත්තක් ගාහී හෝති නානු ව්‍යංජනක් ගාහී හෝති. ඊළඟට තියෙනවා අනුව්‍යංජන ගන්නෙත් නැහැ කියලා. මොකක්ද එහෙනම් අනුව්‍යංජන ගන්නෙ නැහැ කියලා කියන්නේ? කිලේශානං අනු අනු ව්‍යංජනතෝ පාකට භව කරනතෝ අනුව්‍යංජන් අනුව්‍යංජනන්ති ලබ්ධ බෝහාරං හත්ත පාද සිත හසිත කතිත විලෝකිතාදී බෙහෙදං ආකාරන්න ගන්නවා. යම් තත්ත භූතම් තදේව ගන්නාති. එතකොට මෙන්න කියනවා කෙලෙස් වලට හේතු වෙන කෙලෙස් උපදින්න හේතු වෙන එක්තරා විදිහකට අණු අණු ව්‍යංජනත්ව පාකට භාව කරන තෝ. එතකොට යම් ආකාරයේ විදිහකට අපිට අණු ව්‍යංජන කියලා තියෙනවා යම් යම් පුද්ගලයෙක් සතු දැන් අපි ගත්තොත් ඉස්සල්ලා සඳහන් කරේ නිමිති ගන්නවා කියලා ස්ත්‍රී නිමිත්තක් පුරුෂ නිමිත්තක් වශයෙන් අපි ගන්නෙ. දැන් කියන්නේ ඒ නිමිත්ත තුල තියෙන අනුව්‍යංජන කියන જાතියක්. ඒතර කෙලෙස් උපදින්න හේතු වෙන යම්කිසි තත්වයන්. එතකොට ඒ පිළිබඳව සඳහන් කරනවා විසභාග වත්තුනෝහි හත්තාදී අවයවේසු සුභාදිතෝ පරිකප්පෙන් තස්ස අපරාපරන්තත් උපජ්ජමානා කිලේසා පරිගත්තාති. එතකොට විසභාග වස්තුවක් විසභාග වස්තුවක් කියලා කියන්නේ දැන් පුරුෂයෙකුට නම් ස්ත්‍රියක් වෙන්න පුළුවන් ස්ත්‍රියකට නම් පුරුෂයෙක් වෙන්න පුළුවන්. මේ Taman දකින විසභාග වස්තුවේ හත් වෙන්න පුළුවන්, පා වෙන්න පුළුවන්, නොයෙක් නොයෙක් අවයව සුභ සුභ වශයෙන් කල්පනා කරනවා නම් ඒ සුභ වශයෙන් කල්පනා කරනකොට අපි යම් කිසි ස්ත්‍රියක් දැකලා ඒ ස්ත්‍රියගේ අත් දෙක ලස්සනයි. එහෙම නැත්නම් පා දෙක ලස්සනයි. එහෙම නැත්නම් මුහුණ ලස්සනයි. කොණ්ඩෙ දිගයි. මේ විදිහට යම් යම් අවයවයන් පිළිබඳව සුභාදී වශයෙන් පරිකල්පනය කරනවා නම් තව තවත් කල්පනා කරනවා නම් නැවත නැවතත් ඒ సంతානෙහි කෙලස් ටිකක් තියුණු වෙලා උපදින්න ගන්නවා. ඒ අවයවයන් ඒ විදිහට කෙලස් තියුණු වෙලා උපදින්න හේතු වෙන යම්කිසි අවයවයක් තියෙනවා නම් අන්න ඒවට තමයි අනුග්‍රහණ කියලා කියන්නේ කියනවා. එතකොට කලින් සඳහන් කරේ යම්කිසි විදිහකට සාරව විදිහට ස්ත්‍රී නිමිති පුරුෂ නිමිති කියලා ස්ත්‍රියක් වශයෙන් තියෙන නිමිති මොනවද පුරුෂයෙක් වශයෙන් තියෙන නිමිති. දැන් සඳහන් කරේ ඒ නිමිත්තක් යම් විදිහකට සුභ වශයෙන් කල්පනා කරොත් අපිට නැවත නැවතත් රාග ආදියක් උපදිනවද? අන්නේ සඳහා හේතු වෙන යම් අවයවයක් වෙනවා නම් ඒවට කියනවා අනුව්‍යංජන කියලා. ඒ අනුව්‍යංජන පිළිබඳව සලකා ගන්නවා නම් අන්න අනුව්‍යංජන ගන්නවා කියලා කියනවා. එතකොට නමුත් ඇත්තටම අපි අනුව්‍යංජන කියලා කීවට මෙතන අත්පා ආදියක් තියෙනවා කියලා සලකා ගත්තට පරමාර්ථ වශයෙන් ගත්තොත් මෙතනදී අත්පා ආදියක් නැහැ. දැන් අපි සමහර වෙලාවට දැකලා කරලා හරි ලස්සන ලස්සන මූණ එහෙම නැත්නම් ලස්සන කොණ්ඩේ එහෙම නැත්නම් ලස්සන අත් දෙක ලස්සන නහය මේ විදිහට යමක් පිළිබඳව කෙනෙක් අපි ඊට කුඩා කොටස් වශයෙන් හඳුනාගෙන අනුව්‍යංජන වශයෙන් හඳුනා ගන්නවා නම් නමුත් ඒ තුල තියෙන්නේ එක්තරා විදිහකට බුහුත රූප ටිකක් සහ උපාදාය රූප ටිකක්. ඒ නිසා පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තොත් මේ අත්පා ආදී වශයෙන් ගන්න දෙයක් නැහැ. ඒ නිසා මේ පරමාර්ථ වශයෙන් නැත්තා වූ අත්පා ආදිය ඒ අත්පා ආදී වශයෙන් සලක ගන්නවා අන්න අපි කියනවා අනුබෙන්ජන ගන්නවා කියලා කියනවා. එතකොට මේ භික්ෂුව මේ ඉන්ද්‍රිය සංවරයේ යෙදෙන භික්ෂුව නාම ව්‍යඤ්ජනගාහි කියලා කියන්නේ ඒ සුභාදී වශයෙන් සලකුවොත් අපිට කෙලෙස් උපදින්න හේතු වෙන යම් යම් නිමිති තියනවාද අනුව්‍යංජන තියනවාද ඒ අනුව්‍යංජන පිළිබඳව සුභාදි වශයෙන් සලකන්නේ නැහැ. සුභාදි වශයෙන් සලකන්නේ නැතුව අසුභාදි වශයෙන් සලකනවා. අන්න එහෙම සලකනවා නම් කියන එකට නාම ව්‍යංජන ගාහී හෝති කියලා. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා විසුද්ධි මාර්ගයේ බුදුගෝසාචාර්යයන් වහන්සේ අපට දක්වන චේතිය පබ්බත පබ්බත වාසී මහා තිස්සත් තේරෝගිය ඒතර සෑගිරිය වාසය කරපු මහාත්ස තෙරුන් වහන්සේගේ කතාන්තරයක් අපිට දක්වනවා. ඊටමත් ලස්සන කතාවක් මම හිතන්නේ බොහෝ දෙනෙක් අහලා තියෙන්න පුළුවන් මේ කතාව. ඒ නිසා එක්තරා විදිහකට ලස්සන කතා බහක් කතාන්තරයක් අපිට ඉදිරිපත් කරනවා මේ ස්ථානෙට ඇවිල්ලා. සෑගිරිහි විසූ මහාතිස්ස තෙරුන් වහන්සේ ගැන. තේරං කිර චේතිය පබ්බතා අනුරාධපුරම් පිණ්ඩපාතත්තහය ආගච්ඡන්තං අඤ්ඤතරා කුලසුන්හා සාමිකෙන් සද්දින් බණ්ඩිත්වා සුමන්විත පාසාදිතා දේව පඤ්ඤාවිය කාලස්සේව අනුරාධපුරතෝ නික්කමිත්වා ඥාතිකරං ගච්ඡanti අන්තරාමාගේ දිස්වා විප්ලත්ත චිත්තා මහා හසිතං හසි මම මේක අතරම සිංහලෙන් දාන්න කල්පනා කරේ නෑ මේක කතන්දරයක් නිසා මේ මහා තිස්ස තෙරුන් වහන්සේ වාසය කරේ සෑගිරිය සෑගිරිය කියලා කියන්නේ මිහින්තලයට මිහින්තලේ වාසය කරපු මේ මහපිස තෙරුන් වහන්සේ මිහින්තලේ ඉඳලා උදේම අනුරාධපුරේ දලා පිණ්ඩපාත යනවා. පිණ්ඩපාත යනකොට එක්තරා ලේලියක් එක්තරා කාන්තාවක් තමන්ගේ ස්වාමි පුරුෂයත් එක්ක දබර කරගෙන ඊටාම ලස්සනට ඇඳ පැළඳගෙන සුමන්විත පාසාමිතා කියලා කියනවා. කියන්නේ දැන් තමන්ගේ ස්වාමි පුරුෂයත් එක්ක දබර වෙච්ච කාන්තාව ගෙදරින් පිටත් වෙන්නේ ඒ දබර වෙච්ච විදිහට නිකම්ම නෙවෙයි දේව කන්‍යාවිය. සුමන්විත පසාදිතා දේව කන්‍යාවිය කියලා කියනවා. ඒතර ඊටාම ලස්සනට අලංකාර වෙලා තමන් ලස්සනට ආභරණ පළඳගෙන ඇඳුම් ඇඳගෙන දිව්‍ය කන්‍යාවක් වාගේ තමන් ගෙදරින් පිටත් වෙනවා කලින්. දැන් තමන්ගේ ස්වාමි පුරුෂයත් එක්ක දබර වෙලා මේ අපිටත් වෙන්නේ සමහර වෙලාවට තමන්ගේ නෑ ගෙදරකට යන තමන්ගේ ගෙදර වෙන්න පුළුවන් මොකක් හෝ ඥාති ගෙරයකට යන්න කියලා පිටත් වෙනවා. එහෙන් පිටත් වෙලා අතරමඟ දැන් මේ මිහින්තලේ ඉඳලා මහාතිශ තෙරුන් වහන්සේ වඩිනවා. මහාතිශ තෙරුන් වහන්සේ වඩිද්දී මේ ඉදිරියට මේ කාන්තාව යනවා. ගිහිල්ලා වෙලා මේ තෙරුන් වහන්සේ දැකලා මේ කාන්තාව තෙරුන් වහන්සේ කෙරෙහි එක්තරා විදිහකට රාගසිතක් උපදිනවා කියලා කියනවා. ඒකයි කියන්නේ විපල්ලත්ත චිත්තා කියලා කියන්නේ රාග වශයෙන් විපරීත චිත්තා කියලා කියනවා. රාග වශයෙන් විපරීත වෙච්ච සිතක් ඇතිව මහා හසිතං හසි. මහා හඬින් සිනාසුනා කියලා කියනවා. තෙරුන් වහන්සේ කල්පනා කරාලු තේරෝ කිමිතං කියෝ ලෝකෙන්තෝ තස්සා දන්තත්තිකේ අසුභ සංඥම් පරිලබිත්තා අරහත්තං පාපනි. තෙරුන් වහන්සේ වල මොකද්ද මේ කියලා? මොකද්ද මේ කියලා බලනකොට මේ සිනහ වෙන කාන්තාවගේ දත්තර ටික තමයි දැක්කේ. දත්තර ටික දකිනකොට උන්වහන්සේට අසුබ සංඥාවක් පිහිටියයි කියලා කියනවා. අසුබ සංඥාවක් කියන්නේ මොකද්ද? අට්ටික සංඥාවක් කියලා කියනවා. ඉතින් මේ තෙරුන් වහන්සේ මේ මහා තිස්ස තෙරුන් වහන්සේ මේ ස්ත්‍රිය සිනහසෙන කොටම ඒ සිනහසෙන දත් ඇට ටික දැකීමෙන්ම තමන්ගේ භාවනා තමන් මේ දක්වා පූර්ව භාවනා වශයෙන් කරගෙන ආපු මනාලෙස භාවිත කරලා තිබුණු අසුබ කර්මස්ථානයේ මේ අට්ටික සංඥාවේ පටිභාග නිමිත්ත උන්වහන්සේට ඇති වුණා කියලා කියනවා. සාදිශයන්ච උපර උපචාර ධ්‍යාන ලැබිත්තා. ඉතින් මේ පටිභාග නිමිත්ත පහළ වීමත් එක්කම උපචාර ධ්‍යානයටපත් වෙලා උපචාර ධ්‍යානයේ ඉඳලා එතන මේ ඉඳලා ප්‍රථම ධ්‍යානය අධිගමනය කරගෙන ඒ ප්‍රථම ධ්‍යානය පාද කරන විදර්ශනා වඩලා මාර්ග પરම්පරාවෙන් රහත් භාවයට පත් වුණා කියලා කියනවා. ඉතින් මේක හරි ලස්සන කතා බහක් අපිට සමහර වෙලාවට හිතන මේ වාගේ තියෙනකොට හරි ලස්සනයි මේ රහත් වෙනවා කියලා කියන එක ඉතාමත්ම හොඳයි නේ. එහෙනම් මමත් අට්ටික සංඥා වඩන්න ඕනේ. අට්ටික සංඥා වැඩුවහම මටත් ඇටල ඇටසැකිල්ලක් වෙන්නේ. ඇටසැකිල්ලක් වෙන්නේ පමණින් මටත් රහත් වෙන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. ඇත්තටම ඇටසැකිල්ලක් පෙනෙච්ච පමණින් රහත් වෙන්න හැකියාවක් නැහැ. ඒකත් අපි කියන්නේ සමහර වෙලාවට සමහර අය මේක අහලා ඉවරලා හැමෝම මම අට්ටික සංඥාව වඩන්න ඕනේ. ඒ නිසා කියලා වරන ඇටසැකිල්ල සමහරවිට ගෙනල්ලා තමන්ගේ ගෙදර එහෙම නැත්නම් තමන්ගේ ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් තමන්ගේ කුටිය තියාගන්නවා වෙන්න පුළුවන් ඇටසැකිල්ලක් ගෙනල්ලා අපිට එහෙනම් ඇටසැකිල්ල දිහා බලාගෙන අට්ටික සංඥාව වඩලා මට පුළුවන් එහෙනම් රහත් වෙන්න කියලා. එතකොට ඒක පුළුවන් බැරි නැහැ. නමුත් මේ ඇටසැකිල්ලක් ගෙනල්ලා තියාගෙන අට්ටික සංඥා වැඩි කොමනේ රහත් වෙන්න පුළුවන් කියලා කියන්න බෑ. මේක රහත් භාවයේ දක්වා යන පටිපාටියක් තියෙනවා. මේ පටිපාටිය තමයි විසුද්ධි මාර්ගයට කතා කරන්නේ. ඒ නිසා අපි පටිපාටිය දැනගෙන පටිපාටියට විදර්ශනා වඩන්න. ඒකයි කියන්නේ මේ තෙරුන් වහන්සේ මේ අට්ටික සංඥාව කියලා කියන භාවනාව උන්වහන්සේ වඩමින් හිටියා. අතර පුබ්බි මෙතන සඳහන් කරන පුබ්බ භාග භාවනායි සුභාත්තත්තා කියලා. එතකොට උන්වහන්සේ එක්තරා විදිහකට මේ අට්ටික කර්මස්ථානයේ යෙදමින් අසුභ භාවනාව මුලින් ඉඳලා කරගෙන කොට දස අසුභය හැටට දෙන අට්ටික කියලා කොටසක්. ඒතර මේ අට්ටික භාවනාව දක්වා ඇවිල්ලා හිටියේ උන්වහන්සේ මේ විදිහට මේක වඩමින් හිටපු නිසා උන්වහන්සේට මේක පුරුදුයි. මනා ලෙස වඩලා තිබෙන නිසා ප්‍රතිභාග නිමිත්තක් තියෙනවා. මේ ප්‍රතිභාග නිමිත්තත් එක්ක උපචාර ධානය ප්‍රථම ධානයටපත් පත් වෙන එක උන්වහන්සේ සාමාන්‍ය දෙයක්. ඉතින් මේ භාවනා මානසිකාරයෙන් තමයි මේ තෙරුන් වහන්සේ දිගටම එන්නේ. එතකොට සෑගිරියේ ඉඳලා මිහින්තලේ ඉඳලා අනුරාධපුරේ පැත්තට පිටපාත එනකොට පාරේ එනකොට තමන්ගේ භාවනා කමටහන මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඉන්නවා. ඉතින් අපිට ඉදිරියේදී මට මතක විදිහට මේ අර්ථ විශුද්ධි මාර්ගයේ නැත්නම් දීගණික අර්ථ කතා විශේෂයෙන් සඳහන් වෙනවා මේ ගතපච්චාගත වත කියලා. ගතපච්චාගත වත කියලා වතක් සඳහන් කරනවා. වික්ෂුන් වහන්සේලා පින්ඩපාතේ පිටත් වෙනකොට පින්ඩපාතේ යනකොට තමන් තමන් පුහුණු කරන කර්මස්ථානයේ නැවත නැවතත් මෙනෙහි කරමින් මේ කමඨහනින් යුතුව පින්ඩපාත යනවා. එතකොට ඒක සඳහන් කරන දීර්ඝ වශයෙන් අතරම දීගණිකේ අර්ථ කතාවේ කොහොමද මේ ගතපච්චාගත වත පුරන්නේ කියලා. මොතර සමහර කෙනෙක් සමහර ස්වාමින්වහන්සේ කෙනෙක් පින්ඩපාතය යන පිටත් වෙනකොට කමඨහනත් එක්කම පිටත් වෙලා ගිහලා ගමට ගිහලා පින්ඩපාතය කරලා ආපහු වෙනකොට කමඨහන ඉන්නේ නැහැ ආපහු වෙනකොට අනෙක් ස්වාමින්වහන්සේට එක්ක කතා බහ කරගෙන තවත් සමහර කෙනෙක් සමහර ස්වාමින්වහන්සේ නමක් සේනාසනෙන් පිටත් වෙනකොට Tamanට සමහර ලාවට ආබාධයක් නිසා වෙන්න පුළුවන් දැඩිසේ කුසගින්න දෙල්ල වෙන්න පුළුවන් ඉක්මන් ටික්මන්ට යනවා මොනවා හෝ දෙයක් පින්ඩපාතේ ලබාගෙන එතනින් එහාට භවනාව කරන්නම් කියලා. ඒ නිසා යනකොට කමටහනක් වඩන්නේ එක ඉක්මනට මොනවා හෝ දාන ටිකක් වළඳන්න තමයි යන්නේ. ඒත් එහෙම ගිහිල්ලා කැඳක් හරි ලැබිච්චයක් වළඳලා යම් තැනක ඉඳලා එතන ඉඳලා භවනා කමටහනින් ගිහිල්ලා පින්ඩපාති කරගෙන ආපහු වෙනවා. තවත් සමහර ස්වාමීන් වහන්සේලා එහෙම නැහැ යනකොටත් භාවනා කරතහනින් යනවා ආපහු එනකොටත් භාවනා කරතහනින් එනවා. ඒතර මෙන්න මේ විදිහට ගතපච්චාගත වත කියලා වතක් පුරන්න පුළුවන් වික්ෂුන් වහන්සේලාට පිළිපාත යනකොට. ඉතින් මේ මහාතිස්ස තෙරුන් වහන්සේත් මේ තමන්ගේ කමතහනක් මෙහි කරගෙන ගිය නිසා තමන් ඒ දක්වා పూర్ව භාග పూర్ව භාග භාවනා වශයෙන් පුරුදු පුහුණු කරගෙන ආපු මේ අට්ටික සංඥාව එහෙම නැත්නම් මේ අසුබ සංඥාව නැවත නැවතත් මෙනෙහි කරමින් යන අතරතුර මේ කාන්තාව ඉදිරියට ආවා. ඒ කාන්තාව ඉදිරියට ඇවිල්ලා ඒ කාන්තාව මහහරින් hina වුණා. hina වෙනකොට තෙරුන් වහන්සේ දැක්කේ ඒ සිනහස වෙන කාන්තාවගේ ඇස් ටික ඇට දත් ඇට ටික දන්තත් ටික ටික. එතකොට මේ සිනහස වෙන කාන්තාවගේ දත් ඇට ටික දැකීම තුළ උන්වහන්සේට අර පුරුදු කරගෙන ආපු අට්ටික සංඥාව එතනදී ලැබුණා. ඒ නිසා දැක්කේ මේ කාන්තාවක් නෙමෙයි ඇත්තටම දැක්කේ ඇටසැකිල්ලක් විතරයි උන්වහන්සේට දැක්කේ. ඒකට ඒකත් අපි දැනගන්න ඕනේ මේ මේ විදිහට මේ අට්ටික සංඥාව පුරුදු පුහුණු කරගෙන යනකොට සමහර වෙලාවට මේ සංඥාව ඊටාත්ම හොඳින් වැඩිච්ච තරුණ වහන්සේ කෙනෙකුට හොඳින් වැඩිච්ච කෙනෙකුට අට්ටික අට්ටික කියන මෙනෙහි කිරීමත් එක්ක අට්ටි අට්ටි කියලා මෙනෙහි කරනකොට මේ මෙනෙහි කිරීමත් සමග යම් කිසි මේ අපේ ඇටසැකිල්ලට අවධානය යොමු කරාම ඉදිරියේ ඉන්න අනිකුත් අයත් හැමෝම ඇටසැකිලි විදිහට Tamanට දිස් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒතර ඒ නිසා මේ තෙරුන් වහන්සේලා මේ විදිහට මේ අට්ටි අට්ටි කියන අට්ටික සංඥාවෙන් ආප නිසා අර කාන්තාවගේ දත් ඇට ටික දකිනකොට මේ කාන්තාවගේ ඇටසැකිල්ල තමයි දකින්නේ ඉතින්. ඒ නිසා උන්වහන්සේ ඇටසැකිල්ල දැකලා එතනින් ඉදිරියට නතර වුණා දැන් අපිට එතකොට හිතනවා එහෙමනම් මටත් භාවනා කරනකොට මේ විදිහට ඇටසැකිල්ල පේනවා නම් එහෙනම් මම එතන ඉඳලා මේ රහත් වෙනවනේ කියලා. නමුත් එහෙම ඇටසැකිල්ල පෙනෙච්ච ගමනින් රහත් වෙන්නේ නැහැ. උන්වහන්සේ ඇටසැකිල්ල දැකලා ඒකත් එක්ක මේ අසුභ සංඥාව ඉදිරියට වැඩුවා. ඒ අසුභ සංඥාව වඩනකොට උන්වහන්සේට අර පූර්වයේ කරපු භාවනාව ඉදිරියට ඇවිල්ලා මෙතන සඳහන් කරන්නේ එකයි උන්වහන්සේට ඒ අට්ටික සංඥාවෙන් යුතුව ප්‍රතිභාග නිමිත්ත පහළ වුණා. ප්‍රතිභාග නිමිත්ත පහළ වෙලා ඒ ප්‍රතිභාග නිමිත්තෙන් යුතුව තවදුරටත් අට්ටික සංඥාව ඒ හිතගෙනම වඩද්දී උපචාර ධානයටපත් වෙලා උපචාර ධානයෙන් අර්පණා ධානයටපත් වෙලා ප්‍රථම ධානයටපත් වෙනවා. ප්‍රථම ධානයේ ඉඳලා ප්‍රථම ධානයේ පදනම් කරගෙන විදර්ශනා වැඩුවා. අන ප්‍රථම ධානයේ පදනම් කරගෙන එතන ඉඳලා විදර්ශනා වඩන මේ දැනගන්න ඕනේ නේද? අන ප්‍රථම ධානයේ පදනම් කරගෙන නාම ධර්ම සම්මර්ෂණය කළා. ඒ නාම ධර්ම වලින් රූප ධර්ම සම්මර්ෂණය කළා. එතනින් එහාට නාම රූප පරිච්ඡේද ඥාණයෙන් එහාට ඉදිරියට විදර්ශනා ඥාන පිළිවෙලින් ගිහිල්ලා සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන පිළිවෙලින් තමයි අරහත්ත්වේ කලා කරා යන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා උන්වහන්සේ මේ ගාථාව කියන නිසා උන්වහන්සේ පිළිබඳව සඳහන් කරන ගාථාවක් අපට විශේෂ මාර්ගය දක්වනවා. තස්සාතං තට්ටිකං දිස්වා පුබ්බ සංඥං අනුස්සරි තත්තේව සෝටිතෝ දීරු අරහත්තං පාපනේ. ඒ ඇයගේ ඒ කාන්තාවගේ දත් ඇට දැකලා පුබ්බ සංඥං අනුස්සරි පුබ්බ සංඥං කියලා කියන්නේ పూర్වයේ කරගෙන ආපු කලින් කලට යෙදුණු අසුබ කර්මස්ථානයේ අට්ටික කර්මස්ථානයේ සිහි වුණා. සිහි වෙලා තත්තේව සෝටිතෝ දීරු එතනම ඉඳගෙන ඒ තෙරුන් වහන්සේ අරහත්ත්වයට පැමිණුණා කියලා කියනවා. ඉතින් තෙරුන් වහන්සේ අරහත්ත්වයට පැමිණුණා. දැන් අර අරහත්ත්වයට පැමිණලා ඉදිරි ඉදිරි එන අර කාන්තාව තෙරුන් වහන්සේ සමග සිනහසුණා. නමුත් තෙරුන් වහන්සේ කාන්තාව ගණන් ගත්තේ නැහැ. තමන්ගේ භාවනාව කරා. එතන ඉඳලා රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වෙලා උන්වහන්සේ ඉදිරියට පින්න පාත යනවා. යනකොට ඉතින් කාන්තාව එහෙම යන්න ඇති. කාන්තාවගේ සාන්තුරුෂයා එනවා ආපහු මේ කාන්තාව හොයාගෙන. ඇවිල්ලා ඉවරලා තෙරුන් වහන්සේ දැකලා අහනවා කිංචි බන්ති ඉත්තින් පස්සත. ස්වාමීනි ස්ත්‍රියක් දැක්කද කියලා ඇහුවා. ඉතින් තෙරුන් වහන්සේ භාවනාව ප්‍රගුණයි. ඒ නිසා අර දත් ඇට දකින්නකොටම ඇයගේ මුළු ශරීරයම ඇටසැකිල්ල තමයි එළඹ හිටියේ. ඒ නිසා ස්ත්‍රියක්ද පුරුෂයක්ද කියන සංඥාවට ගියේ නෑ. අන්න ඒකයි කියන්නේ අනුග්‍යංජන ගත්තේ නෑ. ඉත්ති නිමිති, පුරුෂ නිමිති කියන නිමිති අරගත්තෙත් නෑ. ඒ වගේම හත්පාස හත්පාද සිතහසිත කියන මේ අනුග්‍යංජන අරගත්තෙත් නෑ. ඒ නිසා උන්වහන්සේ කෙලින්ම සඳහන් කරනවා නාබිජානාමේ ඉත්තිවා පුරිසෝවා ිතෝගතෝ අපිට අට්ටි සංඝාතෝ ගච්ඡතේස මහපතේ මම මේ ස්ත්‍රියක්ද ගියේ පුරුෂයෙක්ද කියලා මම දන්නේ නැහැ මෙතනින් ගියේ කවුද කියන එක ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන එක මම දන්නේ නැහැ අපිට අට්ටි සංඝාතෝ හැබැයි ඇටසැකිල්ලක් ගියා ඒ නිසා මේ මහපාරේ එහා ඇටසැකිල්ලක් ගියා ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද ගියේ කියන එක මම දන්නේ නැහැ කියලා උන්වහන්සේ සඳහන් කරනවා ඒ නිසා මෙතනදී උන්වහන්සේ අපිට වටිනා කියන පණිවිඩයක් ලබා දෙන්නේ මේ අනුග්‍යංජන අරගන්නේ නැහැ කියන කාරණේ පිළිබඳව. නම් නිමිත්තක් ගාහි හෝති නාම ව්‍යංජනක් ගාහි හෝති කියන පිළිබඳ අපිට සඳහන් කරනවා. ඒතර ස්ත්‍රී පුරුෂ නිමිති අරගන්නෙත් නැහැ. ඒ වගේම හත් පාද සිත හසිත අත්පා සිනහසීම් මේ ආදී කොට ඇති අනුග්‍යංජන අරගන්නෙත් නැහැ. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය ආරක්ෂා කරන භික්ෂුව සෝ බික්කු ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ පිහිටපු භික්ෂුව චක්කුණා රූපං දිස්වා ඇසෙන් රූපයක් දැකලා න නිමිත්තගාහි හෝති ස්ත්‍රී වශයෙන් හෝ පුරුෂ වශයෙන් හෝ නිමිති අරගන්නේ නැහැ නාම ව්‍යඤ්ජනගාහි හෝති අප්පාසිනාසීම් ආදී කොට ඇති අනු ව්‍යඤ්ජන අරගන්නෙත් නැහැ එහෙමත් නැතුව යත්තාදිකරණ මේතං චක්කු ඉන්ද්‍රයන් අසනුතං විහෙරන්තං අභිජ්ජා පාපතා කුසල ධම්මයන් ආදී වශයෙන් සඳහන් කරනවා යත්තාදිකරණ මේතං චක්කු ඉන්ද්‍රයන් අසනුතං විහෙරන්තං අභිජ්ජා දමනසා පාපතා කුසල ධම්මා අන්වාස්ස වේයුන් තස්ස සංවරය ප්‍රතිපදති උතර මම ඒ පාළිය ඔක්කොම මෙතෙන්ට යොමු කරලා නැහැ. අපිට සඳහන් කරනවා යත්වාදි කරන මේ සංචක්කේන්ද්‍රයන් අසංගතං විහෙරන්තං. ඒතකොට මොකක්ද ඒ කාරණේ සඳහන් කරන්නේ? එතකොට චක්කේන්ද්‍රය අසංවරයට හේතු වෙන යම් ආකාරයේ කරුණක් තියෙනවා නම් ඒ කරුණ යම්කිසි විදිහකට තමන්ගේ සිහියේ කියන සිහිය කියන කවුලුව වහගත්තේ නැතුව අරපු දොරටු සහිතව ඉන්න පුද්ගලයෙක්ට මේ චක්කු ඉන්ද්‍රිය කියන දොර ටික දොරවල් ටික අරගෙන ඉන්නවා නම් ඒ පුද්ගලයාට අවිද්‍යාව එහෙමත් නැත්නම් දැඩි ලෝභ ආදී කෙලෙස් ධර්මයන් මේ පුද්ගලයා ලුහුබඳින යම් කිසි හේතුවක් තියෙනවා. මේ හේතුව තමයි චක්කු ඉන්ද්‍රිය අසංවරය කියලා කියන හේතුව. මෙන්න මේ නිසා චක්කු ඉන්ද්‍රිය අසංවර කිරීම හේතුවෙන් චක්කේන්ද්‍රය අසංවර භාවයේ හේතුවෙන් යම් ආකාරයකින් අපිට ඒ පුද්ගලයාට එක්තරා විදිහකට කෙලෙස් උපදිනවද අන්නේ කෙලෙස් උපදින්න හේතු වෙන චක්කුඉන්ද්‍රිය අසංවර භාවයට හේතු වෙන යම් මේ අවිජ්ජා ආදී කෙලෙස් ධර්මයන් උපදින්න හේතු වෙන යම් කිසි තත්ත්වයක් තිබෙනවද අන්න ඒ తত্ত্বය වසා ගන්නවා ඒකයි කියන්නේ යත්වාදීකරණ මේතන් යන ආදි වශයෙන්. එතන සඳහන් කරන්නේ ඒකයි අපිට විශේෂ මාර්ග සඳහන් කරන්නේ යත්වාදීකරණ මේතන්ති ආදීන්හි යම් කාරණා යස චක්කේන්ද්‍රිය අසංවරස හේතු මේ චක්කුඉන්ද්‍රිය අසංවරයට හේතු වෙන යම් කාරණයක් තියනවාද? ඒතම් පුද්ගලන් සතිකවාටේන චක්කුඉන්ද්‍රියන් අසංඋතං අපිහිත චක්කුද්්වාරං කුත්වා විහෙරන්තං. තමන්ගේ සිහිය කියන කවුලුව වහගෙන ඒ සිහිය කියන කවුලුවෙන් චක්කුඉන්ද්‍රිය අසංවර කරගෙන නවසපු චක්කුද්්වාරයක් සහිතව වාසය කරනවා නම් අන්නේ පුද්ගලයාට අර චක්කුඉන්ද්‍රිය අසංවරයේ හේතුවෙන් උපදින්නා වූ අවිජ්ජා ආදී ලාමක අක්ෂර ධර්මයෙන් ඒ පුද්ගලයා ලුහුබඳිනවා. මෙන්න මේ ලුහුබඳින හේතුව නිසා අපිට කියනවා යප්පාදි කරන මේකන් චක්කු ඉන්ද්‍රිය අසං අසංඋතං විහෙරන්තං කියලා ඒ යම් හේතුවක් නිසා චක්කු ඉන්ද්‍රිය අසංවර භාවයෙන් අපිට කෙලෙස් උපදිනවද තස්ස සංවරාය පටිපජ්ජති අන්න ඒ කියන தત્වේ සංවරය පිණිස පවතිනවා ඒකයි සඳහන් කරන්නේ තස්ස සංවරය පටිපජ්ජති කියන කාරණේ සඳහන් කරනවා තස්ස චක්කුේන්ද්‍රියස්ස සතිකවාටේන පිදහනත්තාය පටිපජ්ජති චක්කුේන්ද්‍රිය කියන එක සිහිය නැමැති කවුළුවෙන් වහලා තිබෙ නැත්නම් මේ චක්කුේන්ද්‍රිය කියන එක සිහිය නැමැති කවුළුවෙන් වහන්න නැතුව සංවර කරන්න නැතුව චක්කුද්්වාරය වහන්නේ නැතුව වාසය කරනකොට මේ අවිද්‍යා දැඩි ලෝභ ආදී අකුසල ධර්මයන් මේ පුද්ගලයාව ලුහුබදිනවද අන්න ඒ චක්වින්ද්‍රියේ ආරක්ෂාව පිණිස සිහිය කියන කවුළුවෙන් මේ චක්වින්ද්‍රිය වහගන්නවා කියලා කියනවා. අන්න ඒකට තමයි තස් සංවරය පටිපදිත කියලා කියන්නේ. ඒ නිසා මේ චක්වින්ද්‍රිය සිහිය නැමැති කවුළුවෙන් වැසීම පිණිස මේ පුද්ගලයා පිළිපදිනවා. එහෙන් පිළිපදිච්ච කෙනා චක්වින්ද්‍රිය ආරක්ෂා කරනවා. රක්කති චක්වින්ද්‍රියම් චක්වින්ද්‍රිය සංවරං ආපදිත කියලා අපිට මේ සඳහන් කරන්නේ ඒකයි. ඒ නිසා යම්කිසි විදිහකට ඒ නිසා යත්වාදීකරණ මේතන් යනාදීකරණ කාරණේ සඳහන් කරනවා මේ චක්කේන්ද්‍රය අසංවරයට හේතු වෙච්ච කරුණු නිසා අවිද්‍යා ආදී ලාමක අක්ෂර ධර්මයේ මේ පුද්ගලයාව ලුහුබදිනවා අන්නේ ලුහුබදින්න හේතු වෙන චක්කේන්ද්‍රයේ වහන්න පුළුවන් සිහිය නැමැති කවුළුව වහලා දානවා වහලා දාලා චක්කේන්ද්‍රය රැක ගන්නවා අන්නේ චක්කේන්ද්‍රය රැකීම තුළින් තස්ස සංවරය පරිපදිත මේ ඇස කියන එක සංවර කරගන්න චක්කේන්ද්‍රය සංවරයට එළඹෙනවා කියලා කියනවා ඉතින් පිළිබඳව අපිට දීර්ඝ විස්තරයක් විසුද්ධි මාර්ගයේ ඇවිල්ලා සඳහන් කරනවා. මම මේ දීර්ඝ විස්තරය අතරම සිංහලෙන් අපිට මේකට පරිවර්තනයක් යොමු කරන්න තරම් කාලයක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි ඒක පැහැදිලි කරනවා. කත්ත කිංචාපි චක්කේන්ද්‍රිය සංවරෝවා සංවරෝවා නැත්නම් මෙතෙන්ට ඇවිල්ලා ඔන්න අපිට ටිකක් ගැඹුරු පැහැදිලි කිරීමක් දැන් මේ ගැඹුරු පැහැදිලි කිරීම කරනකොට සමහර ලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක හරි අපහසු දෙයක් නේ තේරුම් ගන්න කියලා. නමුත් ඊටාම අවධානයෙන් මේ කෙරෙහි අවධානය යොමු කරගෙන හිටියොතින් පැහැදිලි කරගන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා. ඒකට අපි ඇස සංවර කරගන්නවා කියලා කාරණයක් කියනවා. දැන් අපිට කීවා රක්කති චක්කුේන්ද්‍රය චක්කුේන්ද්‍රයේ සංවරං ආපජ්ජති චක්කුේන්ද්‍රය රැකගන්න චක්කුේන්ද්‍රයේ සංවරයට පැමිණෙන්න සංවරයක් ඇති කරගන්න කියලා. හැබැයි අපිට සඳහන් කරන මෙතෙන්ට ඇවිල්ලා මේ චක්කුේන්ද්‍රයේ සංවරයක් හෝ අසංවරයක් හෝ දෙයක් කරන්න දෙයක් නැහැ කියලා කියනවා. නහි චක්කු ප්‍රසාදන් නිසාය සතිබා මුත්තසච්චං වා උපජ්ජති. මේ චක්කු ප්‍රසාදේ නිසා වෙන්න අපිට සිහියක් හරි එහෙම නැත්නම් මුලා වූ සිහියක් හරි ඉපදෙන්නේ නැහැ කියලා කියනවා. හැබැයි යදා රූපාරම්මන චක්කුස ආපාතං ගජති. අපේ ඇහැට රූපාරම්මණයක් යම් වෙලාවක එනවද? අන්න ඒ වෙලාවේදී භවංග සිත් පරම්පරාව දෙතුන් පාරක් ඉපදිලා දෙපාරක් ඉපදිලා නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙලා කිරියා මනෝ ධාතු ආවජන කිච්ඡම් සාදේ මනෝපපජිත්ත නිරුද්ධති. එතකොට අපිට ඇසට රූපයක් අරමුණු වුනහම ඇසට රූපයක් අරමුණු වීමත් එක්ක අපිට භවාංග සිත් දෙකක් ඉපදිලා නිරුද්ධ වෙලා පංචත්වාර වර්ජන සිතක් ඉපදෙලා ආවර්ජන කෘත්‍යයක් සම්පාදනය කරනවා. මේ පංචත්වාර වර්ජන සිතට තමයි කිරියා මනෝ ධාතු කියලා කියන්නේ. ඒ නිසා කිරියා මනෝ ධාතු කියන මේ පංචත්වාර වර්ජන සිතෙන් ආවර්ජන කෘත්‍යයක් සාධන සම්පාදනය කරමින් ඉපදෙලා නිරුද්ධ වෙනවා. ඉන් අනතුරුව චක්කු විඥාන සිත උපදිනවා චක්කු විඤ්ඤාණ සිතෙන් තමයි දර්ශන කෘත්‍ය සිද්ධ කරන්නේ. ඉන් අනතුරුව විපාක මනෝධාතු සම්පටිච්ඡන කිච්ඡන්. ඒ කියන්නේ සම්පටිච්ඡන කියන සිතක් පහළ වෙනවා. ඒකට කියන්නේ විපාක මනෝධාතුව කියලා. ඊට පස්සේ සම්තිරණ කියලා සිතක් පහළ වෙනවා. ඒකට කියන්නේ විපාක හේතුක මනෝවිඤ්ඤාණ ධාතුව කියලා. ඊළඟට වොත්තප්පන කෘත්‍ය සිදු කරමින් මනෝද්වාර වර්ධන කියලා සිතක් උපදිනවා කියලා කියනවා. දැන් මේක තමයි අපේ චක්කුද්්වාරික චිත්ත වීතියක පිළිවෙල. මේ චක්කුද්්වාරික චිත්ත වීතියක් තමයි අපිට බුද්ධ ගෝස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඇසට රූපාරම්මණයක් අරමුණු වුණාම භවංග සිත් දෙකක් ඉපදෙන උත්තර වෙලා ඊට පස්සේ පංචද්වාර වර්ධන සිතක් උපදිනවා. ඊළඟට චක්කු විඥාන සිතක් උපදිනවා ඊළඟට සම්පටිච්ඡන සිතක් උපදිනවා සම්පීර්ණ සිතක් උපදිනවා මනෝද්වාරජන මනෝද්වාර වර්ජන සිතකින් වත්තර වෘත්ති සිද්ධ කරනවා ඊට අනතුරුව ජවන් සිත් පහළ වෙනවා එතකොට කියනවා තත්‍රාපි නේව භවංග සමේන ආවජනාදීනං අඤ්‍යතර සමේ සංවරෝවා සංවරෝවා අති දැන් භවංග සමෙහි එහෙමත් නැත්නම් ආවර්ජන ආදී පංචද්වාරාර්ජන මනෝද්වාරාර්ජන ආදී අවස්ථාවල සංවරයක් අසංවරයක් කියන එකක් නැහැ කියලා කියනවා. ජවංකනේ 57 දුස්සීලං වා මුත්තසච්ඡං වා අඥානං වා අක්ඛන්තිවා කුසජ්ජං වා උපජ්ජති සංවරෝපති. මේ අසංවරය කියන එක ඇති වෙන්නේ ජවන්සිත පහළ වෙන ක්ෂණය කියලා කියනවා. නිසා ජවන ක්ෂණයෙහි තමයි මේ දුස්සීලවත් භාවය මුත්ත සත්‍යය කියන මුලා වූ සිහි ඇති භාවය අඥාණය, අක්ෂාන්තිය, ඕසජ්ජය මේ හැම දෙයක්ම අසංවරේ හැම දෙයක්ම තියෙනවා. ඒ නිසා ඒ විදිහට පවතිනවා නම් සෝ චක්කු ඉන්ද්‍රිය අසංවරෝ උච්චති. අන්න ඒ පුද්ගලයාට කියනවා චක්කු ඉන්ද්‍රිය අසංවරයි කියලා. ඒතර දැන් බලන්න අපිට චක්කු ඉන්ද්‍රිය අසංවර භාවය පිළිබඳව පැහැදිලි කරන්න ලැබිලා මේ චිත්ත වීතිය බුදු ගෝස්වාමීන් වහන්සේ අරගන්නවා. චිත්ත වීතිය අරගෙන කියනවා අපේ ඇසට රූපාරම්මණයක් ලක් වුණාම ඒ ඇසට රූපාරම්මණයක් ලක් වෙන මොහොතේදී එක්තරා විදිහකට මේ භවංග සිත් දෙකක් ඉපදලා නිරුද්ධ වෙලා පංචද්වාර වජස්කක් ඉපදලා චක්කු විඥාන සිතක් ඉපදලා සම්පටිච්චන සම්තිරණ කිසිත් ඉපදලා මනෝද්වාර වජන සිතක් ඉපදලා ඉපද වෙන නිරුද්ධ වෙනකොට මේ අවස්ථාවේදී අපිට සංවරයක් අසංවරයක් කියලා එකක් නැහැ කියලා කියනවා. එතනින් අනතුරුව පහළ වෙන ජවන් සිත්වලදී තමයි සංවරය අසංවරය කියන එක තියෙන්නේ කියලා කියනවා. අන්න ඒ නිසා යම් විදිහකට අසංවරයි නම් මේ ජවනක්ෂණයෙහි තමයි අසංවර භාවය තියෙන්නේ. හැබැයි ඇයි ඒ අසංවර භාවය කියලා කියනවා කස්මා යස්මා තස්මින් සති ద్వාරම්පි අගුත්තම් හොති. ඒ අසංවරයක් තියෙනකොට දොරටුවක් රැකවල් යොදලා නැහැ කියලා කියනවා. චක්කු ద్వාරය කියන එකක් දොරටුවක් රැකවල් යොදලා නැහැ කියලා කියනවා. භවංගම්පි ආවජනාදීපි විපිචිත්තානි. භවංගසිත ආවර්ජනාදී සිත්, වීති සිත් මේ ආදී හැම සියල්ලක්මත් එතකොට ආරක්ෂා වෙලා නැහැ කියලා කියනවා. දැන් මේ කාරණේ ටිකක් අපිට මේ පාඩයන් ටික කියවගෙන යනකොට ටිකක් තේරෙනවා මදි. ඒ නිසා මේකට තියෙන හොඳ ලස්සන උදාහරණයක් දක්වලා තියෙනවා. මොකක්ද උදාහරණය? නගරයක හතර පැත්තේ දොරවල් හතරක් තියෙනවා නගර දොරටු. මේ නගර දොරටු හතර එක්තරා විදිහකට වහලා නැත්තම් ඇරලා නම් තියෙන්නේ. ඒක හේතුවෙන් ඇතුලේ තියෙන යම්කිසි ගෙවල් ඒ වගේම ගබඩා මේ ආදී යමක් තියෙනවනම් මේවත් ඇත්තටම ආරක්ෂා වෙන්නේ නැහැ කොච්චර ඒවා වහලා තිබුණත් අර නගර දුරු ටික අරලා තියෙනවා නම් ඇතුළු නගරයටත් සොරුන්ට ඇවිල්ලා සොරට යම්කිසි ඕනි කැමැති විදිහකට මේව කඩලා බින්න ගන්න පුළුවන් යමක් කියලා කියනවා. දැන් මේ தත්ත්වය අද වර්තමානයේ තියෙන විදිහට නෙමෙයි අතීතයේ තියෙන தත්ත්වයට අද වර්තමානයේ අපි නගරතුරුට කියලා දේවල් නැහැ. ඒකටම සාමාන්‍යයෙන් කලාතුරකින් ඔය යම් යම් නිවාස සංකීර්ණවල තියෙන නිවාස කීපයකට යම්කිසි දොරටුවක්, එතකොට ගම් දොරටුවක් වගේ. නමුත් ඉස්සර එහෙම නෙමෙයි නගර දොරටුවක් තියෙනවා. නගරයේ දොරටු ටික වැහුවට පස්සේ කාටවත් මේ නගර දොරටු ටික අරන්නකම් එළියට යන්නවත් ඇතුළට එන්නවත් බෑ. රජුරවන්ටවත් එළිය තමයි ඉඳ සිද්ධ වෙන්නේ. එහෙම වුණා. එතකොට <clears throat> මේ නගර දොරටු ටික වහලා නැත්තම් ඇරලා නම් තියෙන්නේ නගරයේ ඇතුළේ තියෙන කාමර, ගබඩා, ගෙවල් මේවා කොච්චර වහලා තිබුණත් කියනවා අර ඒ නගර දොරටු ඇරලා තියෙන නිසා මේවා ආරක්ෂිත නෑ කියලා කියනවා. මේවා සුරක්ෂිත නෑ කියලා කියනවා. නගර දොරටුවෙන් සොරුන්ට පිවිසලා අර දේවල් කඩලා ඕන දෙයක් අරගෙන යන්න පුළුවන්. අන්න ඒ වාගේ තමයි කියනවා ජවන් සිත්වල මේ දුසිල්වත් භාවය කියන එකක් ඉපදුනහම එතන අසංවරයක් තියෙනකොට එතකොට චක්කු ద్వාරයක් ආරක්ෂා සහිත නැහැ කියලා කියනවා. භවාංග සිත් ආරක්ෂා සහිත නැහැ කියලා කියනවා. ආවර්ජන සිත් ආරක්ෂා සහිත නැහැ කියලා. සෙසු වේදි සිත් ආරක්ෂා සහිත නැහැ කියලා කියනවා. සජවන සිත් තමයි මේ දුසිල්ලක් භාවය හරි සංවරය අසංවරය කියන එකට තියෙන්නේ කියලා කියනවා. එතකොට ඊළඟට ඒ ජවන් සිත් ටික සංවර භාවයටපත් වුනහම තස්මින් පන සීලාදී සුප්පන්නේ. ඒ ජවන් සිත් වල සීලාදී සංවරයක් ඉපදුනහම සීල සංවර, සත් සංවර, ඥාන සංවර, කන්ති සංවර, විරිය සංවර මෙන්න මේ කියන සංවරයක් ඉපදුනහම ධාරාපි ගුත්තං හෝති භවංගප්පි ආවජනාදි පිවිති චිත්තානි. ඒතර දොරටුත් ආරක්ෂා වෙලා තියෙනවා භවංගාදි සිත්තුත් ආරක්ෂා වෙලා තියෙනවා. හරියට නිකන් නගරයේ දොරටු හරියට මනාව වහලා තිබුණාම ඇතුළේ තියෙන ගෙවල් ආදිය ආරක්ෂයි. ආරක්ෂා සහිතයි. ඒවා ටික ඇරලා තිබුණොත් නගර දොරටු වලින් කාටවත් ඇතුළට එන්න බැරි නිසා නගරය ආරක්ෂා සහිතයි කියලා කියනවා. මෙන්න මේ එතකොට ඒ වාගේ අවස්ථාවක් සොල්ට විශ්ෙන්න බෑ. මෙන්න මේ වාගේ තමයි කියනවා ජවනයේ සීලාදී සුප්පන්නේසු. මේ ජවන් සිත් වල සීලාදී ඉපදුනහම දොරටුවත් ආරක්ෂා සහිතයි කියලා කියනවා. එතකොට කොහොමද ජවන් සිත් වල මේ සීලාදී උපදින්නේ? අන්න ඒක තමයි චක්වේන්ද්‍රිය සංවර භාවය කියලා කියන්නේ. එතකොට චක්වේන්ද්‍රිය සංවර භාවයෙන් අපිට කිව්වා ඇසින් රූප දැකලා න නිමිත්තක් ගාහි හොති නාම ව්‍යඤ්ජන ගාහි හොති. නිමිති අරගන්නේ නැහැ අනුව්‍යංජන අරගන්නේ නිමිති අරගන්නේ නැත්තේ ඇයි අනුව්‍යංජන අරගන්නේ නැත්තේ ඇයි නිමිති තුලින් අනුව්‍යංජන තුලින් තමයි අපිට අකුසල් සිත් උපදවන්නේ මෙන්න මේ අකුසල් සිත් කියලා කියන්නේ ජවන් සිත් අන්නේ ජවන් සිත් උපදවන් ජවන් සිත් වල අකුසලයක් උපදවන්න හේතු වෙන මේ නිමිති අනුව්‍යංජන ගන්න නැතුව චක්කේන්ද්‍රිය සංවර භාවයට පත් කරනවා නම් අන්න ඒක නිසා එතනින් එහාට භවාංග සිත් ආදී අනෙක් හැම සියල්ලක්ම සංවර භාවයට පත් වෙනවා මෙන්න මේ නිසා සඳහන් කරනවා අපිට චක්කු චක්කුේන්ද්‍රිය සංවර භාවය කියලා කියන්නේ නිසා මොකක්ද මේ ජවන ක්ෂණයේහි ජවන්සිට තත්වයේහි ජවන්සිට ක්ෂණයේහි තමයි අපිට එක්තරා විදිහකට චක්කුේන්ද්‍රිය සංවර භාවයක් අසංවර භාවයක් අපට පවතින්නේ කියලා සාකච්ඡා කරන්න පවතින්නේ කියලා. එතකොට මේක පවතින්නේ කොහොමද? අපි දැන් චිත්ත වීතියක් සලකලා ගන්නකොට චක්කුද්්වාරික චිත්ත වීතියක් සලකලා ගත්තොත් අපි ඇසට රූපාරම්මණයක් ලක් වුණාම ඒ රූපාරම්මණයත් එක්ක අපිට පහළ වෙන මේ පංචද්වාරවල චක්කු විඥාන සම්පටිච්චන සම්පීර්ණ වොත්තපන ආදී සිත් පවත්වාගෙන එනකොට එතනින් එහාට මනෝද්වාරා වර්ජන කියන මේ වොත්තපන සිතෙන් අපි ව්‍යවස්ථාපනයක් කරනවා මේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද මේ හස්ත අත්පා සිනහසීම් ආදී අනුව්‍යංජනද මෙන්න මේ කියන ව්‍යවස්ථාපනයක් සිද්ධ කරද්දී ඒ ව්‍යවස්ථාපනයේදී තමයි අපිට ඇතිවෙන පැහැදීමක් ඇලීමක් මේ ආදියමක් ඇති වෙන්නේ දැන් අපි ඇසට රූපයක් දැක්කහම ඇසට රූපයක් දකිද්දී අපිට හිතන මේ දකිනකොට මට හිතන ඇලීමක් ඇති වුණා කියලා. ඒතර දකින්නකොට දකින්නකොටම ඇලීමක් ඇති වෙන්නේ ඇලීම ඇති වෙන ක්‍රියාදාමයක් තියෙනවා. මොකද්ද ක්‍රියාදාමය? අපි මේ ස්ත්‍රී රූපේ පුරුෂ රූපේ දැකලා මේක ව්‍යවස්ථාපනය කරන මොහොතේදී ඒ පිළිබඳව ව්‍යවස්ථාපනයේදී තමයි අපිට මේ ස්ත්‍රියක්ය මේ පුරුෂයෙක්ය මෙන්න අත් දෙක මෙන්න කකුල් දෙක මෙන්න කෙස් වැටිය මෙන්න මුහුණ මේ විදිහට නිමිති අනුව්‍යංජන වශයෙන් සලකන යනවා අන්නේ නිමිති අනුව්‍යංජන වශයෙන් සලකාගෙන යනකොට අපිට කියනවා ආන් ඒ අරමුණ ඒ ආරම්මණය පදනම් කරගෙන හත් වාරයක් අපිට ජවන්සිත හතක් උපදිනවා. අන්නේ ජවන්සිත වලදී තමයි අපිට කුසලයේද අකුසලයේද කියන එක තියෙන්නේ. ආන් ඒ නිසා කියන්නේ ජවනයේ දුස්සීල් දුස්සීල් ආදී සුපන්නේසු ඒ ජවන්සිත්වල දුසිල්වත් භාවය ඇති වුනහම එතන අසංවරයක් තියෙනකොට සියලු චක්කුද්්වාරයෙන් අසංවරයි කියලා අපි කියනවා කියලා. ඒ නිසා අපි ඇස සංවර කර ගැනීම කියන කාරණේදී අපිට පැහැදිලි කරන්නේ අස සංවර කර ගැනීම කියලා කිව්වහම දැන් මේ අවසානට පැහැදිලි කරේ මෙතන සිද්ධ වෙන මේ ක්‍රියාදාමයේ පිළිබඳ එක්තරා විදිහකට ධර්මානුකූල විග්‍රහයක් සිදු කරේ. එමනම් අපි කොහොමද ඇස සංවර කරගන්නේ? ඉන්ද්‍රිය සංවර සීලයටපත් වෙන්නේ කොහොමද? ඉන්ද්‍රිය සංවර සීලයටපත් වෙන්නේ අර මුලින් සඳහන් කරපු විදිහට ස්වචක්කුණ රූපන් දිස්වා ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අපි ඇති කරගෙන ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුතුව ඇසින් රූපයක් දැකලා න නිමිත්තක් ගාහි හෝති නිමිති අරගන්න එපා කියලා කියනවා. නාම ව්‍යඤ්ජනක් ගාහි හෝති අනුව්‍යඤ්ජන අරගන්නත් එපා. එහෙමනම් අපි දකින දේ දැක්ක දේ දැක්ක විතරයි කියන තැනින් අපර වෙන්නේ කියලා කියනවා. කොහොමද මේක තුල තියෙන්නේ මේ අපි දකින රූපය තුල තියෙන්නේ සතර මහා භූත රූප උපාදාය රූප කියන තත්ත්වයට ආවහම මේ රූප ටිකෙන් එහාට මෙතන යමක් නැහැ. ඒතර අපි භාවිතා කරන කමඨහන මොකද්ද? ඒ කමඨහන්ට අනුව අපිට භාවනා කමඨහන භාවනා මානසිකාරය පවත්වා ගන්න පුළුවන්. මේ භාවනා මානසිකාරයට අනුව අපි නිමිති අනුව්‍යංජන වලින් තොරව කෙලස් උපදවන්න හේතු වෙන නිමිති ගැනීම හෝ අනුව්‍යංජන ගැනීම වලින් තොරව යෝනිසෝ මනසිකාරයෙන් යුතුව සලකාගෙන ඉන්න. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ දුක්ඛ දේ දුක්ඛ විදිහට දකිනවා. අනිත්‍ය දේ අනිත්‍ය විදිහට දකිනවා. අනාත්ම දේ අනාත්ම විදිහට දකිනවා. මේ නිසා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ දේ අසුභ විදිහට දකිනවා. මෙන්න මේ දැකීම කියන යෝනිසෝ මනස්කාරයෙන් යුතුව අපි ඇහැට රූපයක් දැක්කාම ඇහැට රූපේ දකින මොහොතේදී අපි පවතින යෝනිසෝ මනසිකාරයේ මනසිකාරයේ යොදවලා ඒ දකින රූපයේ තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනාවට ලක් කරන්න පුළුවන් නම් අන්න ඒ මොහොතේදී අපේ අර ජවන් සෙත් වල ඇත්තටම සංවර භාවයක් ඇති වෙනවා. ඒකට ජවන්සිත කුසල පාක්ෂික ජවන්සිත උපදිනවා. ඒ කුසල පාක්ෂික ජවන්සිත උපදිනවා නම් ඒ මොහොතේදී චක්කු ඉන්ද්‍රියත් සංවර භාවයයි කියලා කියනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපි යම් කෙනෙක් යම් රූපයක් දකිනවා. ඒ රූපේ දකින වෙලාවේදී නොඑක්ම විදිහට මේ රූපය පිළිබඳව අපිට මානසිකාරය පවත්වන්න පුළුවන්. මේ රූපය පිළිබඳව සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙක් විදිහට සාමාන්‍ය ඇලෙන තන ඇලෙන ගැටෙන තන ගැටෙන මානසිකාරයෙන් යුතුව ඉන්න පුද්ගලයෙකුට රූපය දැකලා රූපය දැකපු මොහොතේදී ඒ රූපය පිළිබඳව ඇති කරගන්නේ යම් අකුසල සිත් පරම්පරාවක් නම් එතෙන් පටන් ඔහුගේ මේ අකුසල සිත් පරම්පරාව ඉදිරියට පවතිනවා. හැබැයි යම් කිසි යෝනිසෝ මනසිකාරයකින් ඉන්න පුද්ගලෙක් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න පුද්ගලයා කල්පනා කරන්නේ කොහොමද? යම් කිසි චක්කුද්්වාරයේ රූප ආරම්මණයක් අරමුණු වුණාම එතනදී තමන් මේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දුක්ඛ දේ දුක්ඛ වශයෙන් අනාත්ම දේ අනාත්ම වශයෙන් කල්පනා කරන කෙනාට මේ රූප ආරම්මණය තුළ යම් ආකාරයකින් කුසල මනසිකාරයක් ඇති කර ගන්න පුළුවන්. ඒ උදාහරණයක් විදිහට උදේ අපි නැගිටලා එළියට බහිනකොට ලස්සන මලක් පිපිලා තියෙනවා දකිනවා. ඒත් ලස්සන මල දැකීම තුළ අපිට එක පැත්තකින් අකුසල සිත් උපදවන්නත් පුළුවන්. තවත් පැත්තකින් කුසල සිත් උපදවන්නත් පුළුවන්. අකුසසිත පොදනවා කියලා කියන්නේ මොකද්ද? හරි ලක්ෂණ මලක්නේ කියන තමන් තණ්හා දික්ටි මානවලින් යුක්තව මේ දකින මල පිළිබඳව කල්පනා කරන්න පුළුවන්. නමුත් අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් නිරන්තරයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න පුද්ගලයෙක් කල්පනා කරනවා. මේ මලක් තව පැය කීපයක් ගියාට පස්සේ අනිත්‍ය අනිත්‍යත්වයට පත් වෙනවා. මේ විදිහට අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් කල්පනා කරනවා. එහෙම නැත්නම් තමන්ගේ භාවනා කමටහන අනුව තමයි කල්පනා කරන්න පුළුවන් අපි තුන් බුද්ධහනුස්සති මනසිකාරයේ යෙදෙන පුද්ගලෙක් නම් ඒ බුද්ධහනුස්සති මනසිකාරයෙන් යුතුව කල්පනා කරනවා මේ මල මේ ලෝකේ හැම සියලු මල් පූජා කරන්න සුදුසු බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා. මෙන්න මේ විදිහට කුසල මනසිකාරකින් ඉන්නකොට අන්න අර අපේ මනෝද්වාරා වර්ජන සිතෙන් එහාට අර සදාහන් කරපු සිත් පරම්පරාව පිළිපෙළියට ගිහිල්ලා මනෝද්වාරා වර්ජන සිතක් පහළ වෙනවා. ඒ මනෝද්වාරා වර්ජන සිතෙන් එහාට ඇති වෙන්නේ කුසල ජපන. ඒ නිසා ඒ කුසල ජවන් ඇති වෙලා නිරුද්ධ වුණහම එතනින් එහාට නැවත වාරයක් භවංගයටපත් වෙලා මනෝද්වාරව මනෝද්වාරික චිත්ත වීති කීපයක් ඇති වෙනවා. අන්නේ මනෝද්වාරික චිත්ත වීති ඇති වෙනකොට මේ මනෝද්වාරික චිත්ත වීති එතනින් එහාට කුසල පාක්ෂික චිත්ත වීති බවටපත් වෙනවා. එතකොට නම් අපි ඇසින් රූප දැකලා කෙලෙස් ඇති කරගත්තේ නැහැ. ඇසින් රූප දැකලා කුසල පාක්ෂික තමයි යොමුනේ. මෙන්න මේකට තමයි මේ චක්කු ඉන්ද්‍රිය සංවර භාවයටපත් කරනවා කියන්නේ. එවනම් ඉන්ද්‍රිය සංවර සීලයේදී අපිට පැහැදිලි කරන්නේ එහෙමනම් අපි ඇස සංවර කරගන්න ඕනේ. ඇස සංවර කරගන්නවා කියන්නේ මොකද්ද? වෙන මොකවත් නෙවෙයි. ඇස් දෙක පියාගෙන ඉන්නවා කියන එක නෙවෙයි. සමහර ලාවට හිතෙන්න පුළුවන් එහෙමනම් ඇස සංවර කරගන්නවා කියලා කියන්නේ අපි ඇහෙන් නරක රූප දකින්නේ නැතුව ඇස් දෙක පියාගෙන ඉන්නවාද කියලා. නෑ එහෙම නෙවෙයි. ඇස සංවර කරගන්නවා කියලා කියන්නේ ඇසෙන් අපි රූප දකිනවා. හැබැයි ඇසෙන් රූප දකිද්දී අපි ඒ රූප වලින් කෙලෙස් උපදින්න හේතු වෙන නිමිති අනුව්‍යංජන ගන්න නැතුව අපි ඒක කුසලයකට යොමු කරගන්නවා. ඒ වගේම තමයි දැන් අර ස්වාමීන් වහන්සේ අට්ටික සංඥා වඩලා අරහත්ත්වයටපත් වුණේ උන්වහන්සේගේ මානසිකාරය නිසා. ඒ වගේම තමයි එතනින් එහාට කණෙන් ශබ්ද අසලත් මේ කියන ක්‍රියාදාමයේ ඒ විදිහටම යනවා. සෝතේන සබ්දං සුත්වා इति ආදී සිකර සඳහන් කරන මෙතනින් එහාට මේ නිසා ඇසින් ශබ්ද අසලා මේ ආදී තත්ත්වයන් වල එහෙම නැත්නම් නාසයෙන් ගඳ සුවඳ විඳලා එහෙම නැත්නම් කයෙන් ස්පර්ශ විඳලා දිවෙන් රස විඳලා මේ හැම තැනකදීම මේ කෙලස් ලුහුබඳින්න හේතු වෙන නිමිත්ත නිමිති ආදිය වර්ජනය කිරීමට තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ. ඒ නිසා සඳහන් කරනවා රූපාදීසු කිලේශානුබන්ධන නිමිත්තාදීකාහ පරිවර්ජන ලක්කනං ඉන්ද්‍රිය සංවර සීලන්ත වේදිතබ්බං. රූපාදී මේ මේ අරමුණු පිළිබඳව කෙලස් ලුහුබඳින්න හේතු වෙන නිමිති ආදී ගැනීම දුරු කරනවා නම් ඒක පරිවර්ජනය කරනවා නම් අන්න ඒ ලක්ෂණය තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ කියලා අපිට විසුද්ධි මාර්ගයේදී පැහැදිලි කරනවා. ඒතර මෙන්න මේ විදිහට අපිට චතුපාරිශුද්ධ ශීලයේ පිළිබඳව අපි තාමත්ම කෙටියෙන් ටිකක් අපේ කාලයත් එක්ක ගැළපෙන විදිහට මේක අතර පැහැදිලි කරන්න තියෙන සමහර කොටස් වලට අපි සිංහල පරිවර්තනය මෙතෙන්ට දැම්මේ නැත්තේ කාල වේලාවත් එක්ක අපිට මේ සියල්ලම ඇතුළත් කරන්න පහසු නිසා එතකොට ඉන්ද්‍රිය සංවර ශීලයේ දැන් චතුපාරිශුද්ධ ශීලයේ සාකච්ඡා කරගෙන ආවේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයට කතා කරා දෙවන සීලය වශයෙන් ඉන්ද්‍රිය සංවර සීලය. එහෙනම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කරගෙන ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ පිහිටපු පුද්ගලයා එතනින් එහාට අපේ ඇස ආදී මේ ඉන්ද්‍රිය ධර්මයන් අපි සංවර කරගන්න ඕනේ. මෙන්න නිවන් දැකීමේ ගමන් මාර්ගය තුල සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ කියලා කියවහම සීලේක පිහිටලා අපි මේ නිවන් මාර්ගයක් භාවනා මාර්ගයක් වඩන පුද්ගලෙක් වශයෙන් සීලේක පිහිටලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය විතරක් නෙවෙයි ඉන්ද්‍රිය සංවර සීලයත් ආරක්ෂා කරගන්න ඕනේ. සීලේ පිළිපදලා කිව්වහම අපිට කල්පනාවට එන සමහර වෙලාවට අපි සිල්පද ටිකක් ආරක්ෂා කරනවා මේ සිල්පද ටික රැකීම තමයි සීලේ පිළිපදනවා කියලා කියන්නේ. හැබැයි එහෙම නෙවෙයි අපට කියන ඉන්ද්‍රිය සංවර සීලයක් තියෙනවා. ඉන්ද්‍රිය සංවර සීලයත් එහෙමනම් සීලේ පිළිපදන්න ඕනේ. ඒ පුද්ගලයා තමයි අර සීලේ ප්‍රතිත්තහය නරෝ සපඤ්ඤෝ කියලා නිවන් මාර්ගයක් දේශනා කරන්නේ. එහෙම නැතුව නිකම්ම අපි අපිට තියෙන රකින්න පංචිල්ද අපිට තියෙන රකින්න දස සීලද නැත්නම් සම්පදා සීලේද මේ සිල්පද ටික අපි රැකගෙන ඉන්නවා කොහොම අපි නිවන් දකින්නේ නැහැ නේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. මොනම් සිල්පද ටික රැකගෙන හිට හිට පමණින් අපි නිවන් දකින්නේ නැහැ. එතනින් එහාට තියෙන තවත් සීලයක් ඉන්ද්‍රිය සංවර සීලයක්. ඉන්ද්‍රිය සංවර සීලයෙන් විතරක් නතර වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවර සීලෙන් එහාට තියෙනවා ප්‍රතිසන්නිසිත සීලයක් ආජීව පාරිශුද්ධ සීලයක් මෙන්න මේ ආජීව පාරිශුද්ධිය සහ ප්‍රතිසන්නිසිතය කියන සීල දෙකත් අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒතර ඒ පිළිබඳවත් අපි අර්ථ අර්ථ කතා ඇසුරෙන් මේ අර්ථයන් අපි විස්තර විවරණය කර ගන්න ඕනේ. එහෙමනම් අපි සීලේ ශක්තිමත් කරගැනීම කියන කාරණේදී පළවෙනිම අපි සිල්පද ටික රකින්න ඕනේ. සිල්පද ටික රකින්නේ නැතුව එතනින් එහාට අපිට සීලය ගැන කතා කරන්න හැකියාවක් නැත්තේ. හැබැයි මේ සිල්පද ටික රැකීමට යනකොට මෙන්න මේ කියපු අද කතා කරපු ඉන්ද්‍රිය සංවර සීලය කියන එකට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා කියන එකයි මෙතනදී සඳහන් කරන්නේ. ඒතර ඒත් සමගම අපි ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳව සාකච්ඡාව අවසන් කරන්ට මේ විස්තර විවරණය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉතාමත්ම කෙටියෙන් නැවත වාරයක් අපි ඉන්ද්‍රිය සංවර සීලය පැහැදිලි කරගත්තොත් අපිට කීවේ සෝ චක්කුණා රූපන් දිස්වාන නිමිත්තක් ගාහි හෝති නානව්‍යඤ්ජන ගාහි හෝති. ඇසින් රූපයක් දැකලා නිමිති අරගන්නෙත් නෑ, අනුව්‍යඤ්ජන අරගන්නෙත් නෑ. යත්තාදි කරන මේතං චක්කේන්ද්‍රී අසංවර අසංතං විහරන්තං අවිජ්ජාපාපක අකුසල ධර්මා අන්වාස වේයුම්. ඒ කියන්නේ යම් ආකාරයකින් මේ චක්කේන්ද්‍රය සංවර කරගන්න නැතුව වාසය කරනවා නම් එතකොට මේ අවිද්‍යා ආදී අකුසල ධර්ම උපදිනවද? සස්ස සංවරය ප්‍රතිපදිතී. අන්න ඒ චක්කේන්ද්‍රී සංවර භාවය පිණිස පිළිපදිනවා. රක්කත චක්කේන්ද්‍රයන් චක්කේන්ද්‍රය රකිනවා. චක්වින්ද්‍රිය සංවරං ආපද්‍යති. මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ අපිට ඉන්ද්‍රිය සංවර සීලයක් දේශනා කරනවා. එහෙමනම් ප්‍රාතිමොක්ෂ සංවර සීලයත් ඉන්ද්‍රිය සංවර සීලයත් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා අවසන් කරා. ඒත් එක්කම අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රතිසංශිත සීලය. මේ කියන සිව්පිරිසිදු සීලයම අපි සාකච්ඡා කරලා ඒ සීලය පිළිබඳව අපේ අවධානය, අවබෝධය ඇති කරගෙන මේ සතර වැදෑරුම් සීලෙම ආරක්ෂා කරගෙන මේ සුපින්වත් අපි හැම සියලු දෙනාටම සීලේ පදිත්තහය නරෝ සපඤ්ඤෝ කියපු ආකාරයට සීලයක පිළිහිටලා මේ නුවණැති සත්‍ප්‍රඥ පුද්ගලයෙක් නිවන් මාර්ගයේ යම් විදිහට ගමන් කරනවාද අන්නේ නිවන් මාර්ගයේ ගමන් කරගන්න අපි හැම සියලු දෙනාටම අවශ්‍ය සෑම සියලු පහසු විහරණයක් අත්පත් වේවා උදාපත් වේවා කියන ප්‍රාර්ථනාවත් අදිෂ්ඨානයත් සමගින් අදටත් අපි මේ පැහැදිලි කිරීම අවසන් කරනවා. ඉන්ද්‍රිය සංවර ශීලයේ පිටුමද කතා බහ අවසන් කරනවා. අපි ඊළඟ සතියේ ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රතිසන්නිෂිත සීලය පිළිබඳව සාකච්ඡා කිරීමත් සමග හමු වෙමු කියන බලාපොරොත්තුවත් සමග හැම සිල් දෙනාටම අපි අද වැඩසටහන අවසන් අද වැඩසටහනේ මේ පැහැදිලි කිරීම අවසන් කරනවා හැම සිල් දෙනාටම ත්වන් සරණ ප්‍රාර්ථනා කරනවා ත්වන් සරණයි තදංග ප්‍රහාණය අතරම සතර අපේ අහලා තිබෙන සතර සංවර සීලය මගින්ද කෙලෙස් තදංග ප්‍රහාණය සිදු වෙන කියලා. අතරම අපේ කෙලෙස් ප්‍රහාණය තියෙනවා තදංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද, පටිපස්සද, නිස්සරණ කියලා ප්‍රහාණ පහක් සඳහන් කරනවා. තදංග ප්‍රහාණය කියලා කියන්නේ සීලේ මගින් සතර සංවර සීලය කියලා කිව්වහම අතර විශේෂයෙන්ම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඒකට අනිකුත් සීල කොටසත් එතෙන්ට අදාළයි. අපි තදංග ප්‍රහාණය කියන්නේ මොකක්ද කියලා කියන්නම්. එතකොට ඒක පිළිබඳව මම හිතන්නේ පැහැදිලි වෙයි. තදංග ප්‍රහාණය කියලා කියන්නේ එක්තරා විදිහකට කුසල සිතකින් අකුසල සිත යටපත් කරනවා කියන්නේ. අපි කුසල මානසිකාරයකින් අකුසල මානසිකාරය යටපත් කරනවා. ඒකට අපි ප්‍රාතිමෝක්ෂ සංවර සීල හේතු වෙනවා. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට අපිට සතෙක් මරන්න අවස්ථාවක් එනවා. දැන් මදුරුවෙක් කරනවා. මදුරුවට ගහලා ඉවර වෙලා මදුරුවා මරන්න ඕනේ කියලා හිතනවා නම් ඒ වෙලාවට අපිට අපි අත ක්‍රියාත්මක වෙලා මේ මధుරවා මරන්න ඕනේ කියලා හිතනකොට අපිට සිල්පදේ මතක් වෙනවා. සිල්පදේ මතක් වෙලා අපි සිල්පදයක් එක්ක කල්පනා කරනවා තවත් මොනවා හරි කුසල මනසිකාරයක් කළා මේ සතා ඉතින් මැරුවොත් මට අකුසලයක් වෙනවා. ඒ නිසා මම මේ සතා මරන්න නැතුව බේරන්න ඕනේ කියලා මේ විදිහට කුසල මනසිකාරයක් ඇති කරගෙන අර අකුසලෙන් බේරෙනවා. අකුසලෙන් මිදෙනවා. අන්න ඒ වෙලාවේදී තදංග වශයෙන් අපේ කෙලෙස් ප්‍රහාණය වෙනවා. එතකොට ඒ නිසා තදංග ප්‍රහාණය කියලා කියන්නේ අකුසලයක් ඇති වෙන්න තියෙන මොහොතේදී යම් කුසල සිතක් උපදව ඇති කරගෙන අර අකුසසිත ප්‍රහාණය කරනවා. ඒතර මේක ඇති වෙනවා අපි විදර්ශනාවේදී විදර්ශනා කරගෙන යනකොට අපි යමක් පිළිබඳව විදර්ශනා කරනවා නම් නාම ධර්ම රූප ධර්ම. ඒතර මේ නාම ධර්ම වල රූප ධර්ම වල යථා ස්වභාවය අපි සලකා ගැනීමෙන් මේවා පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සලකා බැලීම තුළ ඇති වෙන දෙයක් තියෙනවා. ඒ තුළ අපිට යමක් පිළිබඳව ලෝභ ද්වේෂ මෝහ ආදී අකුසලයන් උපදින්න තියෙන ඉඩකඩක් තියෙනවා නම් ඒ ඉඩකඩ අර විදර්ශනා මානසිකාරය නිසා වැළකීලා යනවා. ඒතර මේ විදිහට තදංග ප්‍රහාණය වෙන්න පුළුවන්. ඒ නිසා එක්තරා විදිහකට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් විශේෂයෙන් තදංග ප්‍රහාණයට උපකාරයක් වෙනවා. සම්පූර්ණයෙන්ම තදංග ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ කියනවා නෙවෙයි. එක්තරා විදිහට ප්‍රහාණයක් සිද්ධ වෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලය ආදී සෙසු සීලය අපේ කෙලෙස් තදංග ප්‍රහාණයට උපකාරී පිණිස පවතිනවා. ඒතර තදංග ප්‍රහාණය කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපිට අකුසලයක් ඇති වෙන්න තියෙන මොහොතකදී අපි කුසලයක් ගෙනල්ලා ඒ අකුසලේ යටපත් කරනවා කියලා කියන එක. එතනින් එහාට අපි විස්කම්බන ප්‍රහාණයකට යන්නේ අපි උපචාර අර්පණ සමාධිය ඔස්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් අර අර ඉස්සෙල්ලා කතා කර මේ ඒ අර දිත්තේ දිත්ත මත්තන් කියන අවස්ථාව සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ දැන් අර දහරුචීරිය මහරහතන් වහන්සේට ඒ ඒ බණපතය කියනකොටම ඒ ඒ ඒ බණපතේනේ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කිව්වේ එතකොට ස්වාමීන් වහන්සේ ඒ මොහොතේ ඒ ස්වාමීන් වහන්සේ එක විදිහකට බැලුවොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වගේ ඒ ඒ විදිහට මානසිකාර කරන කරනකොටම අර විදර්ශනා ඥාන සියල්ලම ඒ ඒ සංවරයත් එක්කම පිහිටලා තියෙනවා කියන එක නේද ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන් ඒක තමයි මගේ එක ප්‍රශ්නයක් එතකොට ස්වාමීන් වහන්සේ අනිත් එක මේ ඒකටම සම්බන්ධ දැන් ඒ කියන්නේ ඒ හැම දෙයක්ම අර මනෝද්වාරා චිත්ත වීදියේ වෙන ජවන් වලින්ම තමයි මේ සියල්ලම ඒ ඥාන ටික උපදින්නේ කියලා නේද ස්වාමීන් වහන්සේ කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න අවශ්‍යයි. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. අතරම දැන් අපිට මේ බාහිර ආරුචීරිය ස්වාමීන් වහන්සේ පිළිබඳව සඳහන් කරන ditthi dittamattam pavisati යනාදී ඒ සූත්‍ර පාඨයේදී අපිට සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන යමක් අපි දැක්කනම් දැකපු මාත්‍රේ නතර වෙන්නේ කියලා. එහෙමනම් යමක් හුදෙක් දුටු දේ දුටුසැටියෙන් සලකාගෙන එතනින් යන්න. එහෙම නැත්නම් අපි ඒක පරමාර්ථ වශයෙන් කියවනම් කිව්වොත් වර්ණායතනයයි චක්කු විඥානයයි කියන දෙකයි එකට එකතු වෙලා එහෙමත් නැත්නම් වර්ණ රූපය චක්කු ප්‍රසාද රූපය දෙක එකට එකතු වීමත් එක්ක පහළ වෙන මේ චක්කු විඥානසෙත් සහ වීතිචිත් වලින් පහළ වෙන යම් කිසි චිත්ත වීති පහළ වීමක් වෙනවා එතනින් එහාට ඒ පිළිබඳව කුසලයක් අකුසලයකට පත් වෙන්නේ නැතුව එතනින් එහාට දුටුතේ දුටුතෙන් නතර වුණා කියලා කියන එක. ඒතර ඒ කියන්නේ මේ රූපය පිළිබඳව එතනින් එහාට අපි සිත් උපදවන්නේ නැහැ කියලා කියන එක. එතකොට ඒ කාරණය අපිට පැහැදිලි වෙන්නේ දැන් උන්වහන්සේ එක්තරා විදිහකට විශේෂ විශේෂ හැකියාවකින් කියන කාලයක් තිස්සේ උන්වහන්සේ වඩාගෙන ආපු භාවනාවක් එක්ක උන්වහන්සේ ගොඩනගාගෙන ආපු ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම මේ ආදී ධර්මතාවයන් සහිතව උන්වහන්සේ මේ ඊටම කිටි කලකින් රහත් වෙන්න තියෙන ප්‍රාර්ථනාවක් එක්ක තමයි එන්නේ. එතකොට ඒ ප්‍රාර්ථනාවත් එක්ක ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාවත් සමග මේ දේශනාවත් සමග උන්වහන්සේ එතනින් එහාට බුදුරජාණන් වහන්සේ මේ කියපු දෙයත් එක්ක තමයි තමන්ගේ මානසිකාරය පවත්න්නේ. ඒ උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දෙයත් එක්ක තමන්ගේ මානසිකාරය පවත්තලා ඒක හේතුවෙන් උන්වහන්සේ අර දැන් රූපයක් දැක්කා උන්වහන්සේ කල්පනා කරන රූපයක් දැක්කා රූපයක් දැක්කට පස්සේ ඒ රූපේ හේතුවෙන් අපිට මේ සිත් පරම්පරාව ඇති වෙලා එතනින් ජවන් සිත් වලින් අපි අකුසලයට ගිහිල්ලා ඒ අකුසලෙන් අපි රාගයක් උපදවනවා නම් ද්වේෂයක් උපදවනවා නම් සෙසු අකුසල ධර්ම උපදවනවා අන්න ඒ தത്വයට යන්නේ නැතුව දුටුදේ දුටුතෙනින් නතර වෙලා මේ දුටුදේ තුල තියෙන විදර්ශනාව ඉහිලි පිහිලි කරගන්න මේ තුල තියෙන රූප ටික පරිග්‍රහණය කරගන්න මේ තුල තියෙන නාම ධර්ම පරිග්‍රහණය කරගන්න ඒ නාම ධර්ම රූප ධර්ම ඔස්සේ තමන්ගේ නාම ධර්ම නාම ධර්ම සහ රූප ධර්ම සම්මර්ෂණය කරලා විදර්ශනා මාර්ගයක් හිලිපිලි කරගන්න කියන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා කියන එක උන්වහන්සේට වැටහීමක් සිද්ධ වෙනවා. මේ වැටහීම සිද්ධ වෙන අතර උන්වහන්සේ කාලයක් තිස්සේ මේ උන්වහන්සේගේ භාවනා මාර්ගයේ වඩලා සසරේ පුරුදු කරගෙන ආපු දෙයක් එක්ක ඒතොර අපිට සමහර වෙලාවට මේක අහපු ප්‍රමණයෙන් අපිට මේ විදිහට වැටහෙන්නේ නැහැ වෙන්න පුළුවන්. හැබැයි හැබැයි ඒක තමයි අපිට තියෙන භවනා මාර්ගය. ඒතොර අපි යම් රූපයක් දකිනවා නම් රූපයක් දැකීම තුළ අපිටත් මේක දේ දුටු දේ දුටු පමණින් නතර වෙන්නේ කියලා කියන්නේ එහෙනම් මම දැක්කේ නැහැ එතනින් එහාට මොකුත් නැහැ කියලා නතර වීම නෙමෙයි ඒක තුළ තියෙන විදර්ශනාවට අපි එනවා. ඒතර නීති ගැනීමෙන් හෝ අනුව්‍යංජන ගැනීමෙන් හෝ මේක ලස්සනයි හොඳයි කියලා හෝ එහෙම නැත්නම් කැතයි නරකයි කියලා හෝ කියන තත්යකට යන්නේ නැතුව මේ තුල තියෙන රූප ධර්ම ටික මේ තුල තියෙන නාම ධර්ම ටික අපි හඳුනාගෙන ඒ ඔස්සේ අපේ කය ගලපලා අපේ කය තියෙන නාම ධර්ම රූප ධර්ම හඳුනාගත්තොත් තමයි අපට අන්න අර කියන විදර්ශනා ඥානයටපත් වෙන්න පුළුවන්. ඒතර උන්වහන්සේගේ නිවන් දැකීමේදී අනිවාර්යයෙන්ම මේ විදර්ශනා මේ විදිහට ගිහිලා පිළිවෙලින්ම විදර්ශනා ඥාන ටික පහළ වෙලා සෝවාන් භාවයේ සකදාගාම භාවයේ අනාගාම භාවයේ අරහත් භාවයට තමයි පත් වෙන්නේ කියන එක තමයි අපිට මෙතනදී පැහැදිලි වෙන්නේ. ඒ වගේම එතකොට අපි සඳහන් කරේ දැන් මේ මනෝද්වාරික චිත්ත වීති වශයෙන් පවත්නා විදර්ශනා ඥාන පහළ වීම කියලා කියන එක. අතර විදර්ශනා ඥානය කියලා කියන්නේ චිත්ත වීතියක් නෙමෙයි. විදර්ශනා ඥානය කියලා කියන්නේ මේ චිත්ත වීතියක් පහළ වෙන තියෙන ප්‍රඥාව කියන එක. ඒතර ප්‍රඥාවෙන් යුතුව අපි සිත් පහළ වෙන්නේ. එතකොට මේ චිත්ත වීම තුළ මහා කුසල් සිත් තමයි පහළ වෙන්නේ. එතකොට ලෞකික මහා කුසල් සිත් එක්ක තමයි පහළ වෙන්නේ අපිට විදර්ශනා ඥාන වශයෙන් පහළ වෙනකොට. ඒතර ඒ පහළ වෙන ලෞකික මහා කුසල් සිත්වල තියෙන ඥාන සංප්‍රයුක්ත කුසල් සිත්වල තියෙන ඥානයට තමයි විදර්ශනා ඥානය කියලා කියන්නේ. එතකොට ඒක ඇත්තටම මනෝද්වාරිකයි තමයි. අපි මොකද මනසින් කරන සංකල්පනාවක් එක්ක විදර්ශනාව කියලා කියන එක අපි මේ හිතත් එක්ක කරන දෙයක්. අපි හිතෙන් තමයි විදර්ශනා කරන්නේ. එහෙම නැත්නම් අපි මේ ඇහෙන් විදර්ශනා කරන්නේ නැහැ, කනෙන් විදර්ශනා කරන්නේ නැහැ, ඇහැට කනට ලක් වෙන දේ අපි හිතෙන් විදර්ශනා කරන්නේ. ඒතර චක්කුද්්වාරික චිත්ත වීතියක් ඇති වුනහම චක්කුද්්වාරික චිත්ත වීතියෙන් එහාට මනෝද්වාරික චිත්ත වීති කිහිපයක් ඇති වෙනවා. ඒ මනෝද්වාරික චිත්ත වීති වලදී තමයි අපි විදර්ශනා නුවණ පාවිච්චි කරන්නේ. මේ විදර්ශනා අපි පරිකර්මේ පරිහරණය කරාම අපිට ඒ පහළ වෙන චිත්ත වී තුල පහළ වෙන මහා කුසල සිත් ඥාන සංප්‍රයුක්ත මහා කුසල සිත්වල තියෙන ඥාණයට තමයි අපි විදර්ශනා ඥාන කියලා කියන්නේ. ඒ විදිහට තමයි අපිට ඒක පැහැදිලි කරන්න තියෙන්නේ. පැහැදිලිද? තව යමක් අපිට පැහැදිලි කළ යුතුයි නම් ඒ පිළිබඳව කරුණු කාරණා විමසුවොත් තව ටිකක් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. කෙලෙස් ප්‍රහාණය වෙන ආකාර අනිත් ආකාර තුන ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීනි කෙලෙස් ප්‍රහාණය වෙන ආකාර කියලා කිව්වේ මේ තදංග ප්‍රහාණ විස්කම්මන ප්‍රහාණ කියන කරුණු ටිකද එහෙමයි ස්වාමීනි ආ ආ එතකොට තදංග ප්‍රහාණය කියලා කිව්වේ අපි කීවේ දැන් විදර්ශනා මනසිකාරයකින් හෝ එහෙම නැත්නම් යම් කුසල මනසිකාරයකින් අකුසලය ප්‍රහාණය කරන එක තමයි තදංග ප්‍රහාණය කියලා කියන්නේ. ඒතර තදංග ප්‍රහාණය තුළ ඇත්තටම අපි ඒ වෙලාවේ කුසල මනසිකාරයක් තියෙනකොට අකුසලේ යටපත් වෙනවා. හැබැයි නැවත වාරයක් කුසල මනසිකාරය නැති වෙලාවට අපේ අකුසලේ ඉස්මතු වෙන එක තමයි තදංග ප්‍රහාණයේ තියෙන ලක්ෂණ. ඒක එක්තරා විදිහට අපි කියනවා නම් අපි නිකන් දැන් වතුරේ පාවෙන රබර් ගෝලයක් තියෙනවා. මේක අපි යට කරලා තියෙනවා. යට කරලා තියලා අත ගත්ත ගමන් ආපහු උඩටමතු වෙනවා. ඒ වගේ තමයි තදංග ප්‍රහාණයේ ලක්ෂණය. හැබැයි විස්කම්මන ප්‍රහාණය කියලා කියන්නේ යම්කිසි උපචාර අර්පණා සමාධියක් උපදවගත්තාම දැන් මනස් මනස්කාරයෙන් අපි හිතමු ආනාපාන සති භාවනාවෙන් හුස්ම රැල්ල තමන්ගේ අවධානය යොමු කරගෙන මේ ආනාපාන සති භාවනාවෙන් අපි උපචාර සමාධියක් උපදවනවා උපචාර සමාධියක් ඉපදවීම තුළ අපි පංච නීවරණ ධර්මයන් විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙනවා අපේ කෙලස් ටික විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙනවා විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ මොකද්ද ඒ කෙලස් ටික යටපත් වෙලා ඒක යම් මට්ටමක යටපත් කරලා පවත්වා ගන්න පුළුවන් ශක්තියකින් යුතු සිතක් අපිට පහළ වෙනවා කියන එක. ඒතර එතනදී පහළ වෙන සිතේ හැකියාව තමයි යම් වෙලාවක් මේ කෙලස් ටික යටපත් කරගෙන පවත් පැවැත්ීමේ හැකියාව කියන එක. එතකොට උපචාර සමාධියකදී අපේ නීවරණ ධර්මයන් ටික විස්කම්බණය වෙනවා. එතකොට අපිට උපචාර සමාධියකදී පහළ වෙන්නේ මහා කුසල් සිත්. මහා කුසල් සිත් වලදී ලෞකික මහා කුසල් සිත් වලදී හැකියාව තියෙන්නේ යම් වේලාවක් මේ කෙලෙස් ධර්මයන් ටික තව ටිකක් යටපත් කරලා පවත්වන්න පුළුවන්. එතනින් එහාට අර්පණා සමාධියටපත් වහම කොහොමද යම් වේලාවක් මේ කෙලෙස් ටික යටපත් කරලා තියන්න පුළුවන්. ඒතර ඒකට කියන්නේ විස්පම්මන ප්‍රහාණය කියලා. ඒතර ඒ තුලිනුත් අපිට කියන්නේ නැහැ මේ සම්පූර්ණ කෙලෙස් ප්‍රහාණය වුණා කියලා. හැබැයි ඒක තුල තියෙන ලක්ෂණය තමයි අපිට අර දැන් විදර්ශනා මානසිකාරකෙම නැත්නම් කුසලසිතකින් අපි තදංග වශයෙන් ප්‍රහාණය කරාම ඒ කුසලසිත නැති අනිත් වෙලාවට එකපාර අකුසලයේ ඉස්මතු වෙන්න පුළුවන්. හැබැයි අර්පණා සමාධියක් උපචාර සමාධියක් තුළින් කරන විස්කම්මන ප්‍රහාණයක් තුළින් අපිට යම් කාල පරිච්ඡේදයක් පුරාවට කෙලස් ටික යටපත් කරලා පවතින්න පුළුවන්. ඉතින් ඒක භාවනාව වඩාත් හොඳින් ප්‍රණීතව වඩලා වඩාත් හොඳින් වශීකృత භාවයට පත් කරගත්ත කෙනෙකුට හැකියාව තියෙනවා. නැතරම බොහෝ වෙලාවක් මේ කෙලෙස් ඇති වෙන එක වළක්වගෙන ඇති වෙන එක ප්‍රමාද කරගෙන Tamanට භාවනාවට යොමු වෙන්න. ඒ නිසායි අපි විදර්ශනාවකට උපචාර සමාධියක් වූ අතර උපචාර සමාධියක් පදනම් කරගන්නේ අර්පණාවකටපත් වෙච්ච කෙනෙක් උපචාරයට ඇවිල්ලා උපචාර සමාධිය ඉඳලා නැවත වාරයක් අපි විදර්ශනා කරනවා. එතකොට ඒකේ හේතුව අර Tamanට ඇති වෙන කෙලෙස් ටික යම් වෙලාවක් යටපත් කරලා පැවතීමේ සිතේ පිරිසිදු භාවය ඇති කර ගැනීම හැකියාවක් තමයි විස්කම්මන ප්‍රහාණය තුල තියෙනවා. එතන නිහාත සමුච්ඡේද පටිපස්සද්දි නිස්සරණ කියලා ප්‍රහාණයන් තුනක් තියෙනවා. මේ මාර්ග ඵල කියන தත්යන් එක. මාර්ග ක්ෂණයෙහි අපි සෝතාපන්න මාර්ග ක්ෂණයෙහි සමුච්ඡේද වශයෙන් යම් කෙලෙස් ප්‍රහාණයක් ප්‍රහාණය කරනවා. කෙලෙස් ප්‍රමාණයක් ප්‍රහාණය කරනවා. ඒතකොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන අපි සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරනවා. සෝතාපන්න මාර්ග ක්ෂණයේදී සෝතාපන්න මාරක්ෂණයේදී සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරලා ඊට පස්සේ පලක්ෂණයට එනකොට අපි කියනවා ඒක පටිපස්සද්දි ප්‍රහාණයකටපත් වෙනවා කියලා. කියන්නේ ඒක දැන් ප්‍රහාණය වුණා කියන තත්ත්වයටපත් වෙනවා. මාර්ගක්ෂණයේදී මේක ප්‍රහාණය කිරීම තියෙන්නේ. ප්‍රහාණය වුණා කියන தත්ත්වය තමයි අපි පලක්ෂණයට එන්නේ. නිස්සරණය කියලා කියන්නේ නිවන කියලා කියන එක. එතකොට දැන් සෝතාපන්න භාවයෙන් එහාට සකදාගාමී භාවයේදී යම් කේස් ප්‍රහාණය ප්‍රහාණය වෙනවා. අනාගාම භාවයේදී යම් කෙලෙස් ප්‍රමාණය ප්‍රහාණය වෙනවා. එතනින් එහාට අරහත් භාවයේ අරහත් ඵලයේදී යම් කෙලෙස් ප්‍රමාණය ප්‍රහාණය වෙනවා. ඒතර ඒ සියල්ලක්මත් මාර්ගක්ෂණයේදී තමයි මේ ප්‍රහාණය සිදුවීමට තමයි අපි කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය කියලා. සමුච්ඡේද කියලා කහ මුළු මුලින්ම ප්‍රහාණය වෙනවා. ඒ ප්‍රහාණය වෙච්ච ටික එතනින් එහාට නැවත වාරක් උපදින්නේ නැහැ. ඒ ප්‍රහාණයටපත් වීමපත් වෙලා ඉන්න තත්ත්වයට තමයි පටිච්චසද්දි ප්‍රහාණය කියලා කියන්නේ. ඒකට ඒක තුල තියෙනවා නැවත වාරයක් මේ කෙලෙස උපදින්නේ නැති තත්ත්වයටපත් වෙලා තියෙන ස්ථාවර භාවයක්. ඒක තමයි පටිච්චසද්දි ප්‍රහාණය කියලා කියන්නේ. එතනින් එහාට නිස්සරණය කියලා කියන්නේ අත්‍තරම නිර්වාණය කියන தත්වයට. නිර්වාණයදී කොහොමදත් අපිට කෙලස් ටික නැවත වාරයක් උපදින්නේ නැති නිසා ඒකත් ප්‍රහාණය කියලා සඳහන් කරනවා නිස්සරණ ප්‍රහාණය කියලා. ඒකට අපි අත් වශයෙන් ගත්තොත් සමුච්ඡේද පටිප්පස්සද්දී නිස්සරණ කියලා කියන තුනේ තුනම මාර්ගඵල தත්වයන් එක තියෙන්නේ. ඒකට සමුච්ඡේද ප්‍රහාණය තමයි කියන්නේ මාර්ගක්ෂණය. එතන එහාට ඉතිරි දෙකම අත්‍තරම නිවන් දැකපු පුද්ගලයා පිළිබඳව තමයි ප්‍රකාශයට පත් කරන්නේ. මම හිතන්නේ පැහැදිලි ඇති කියලා එමන් ප්‍රශ්න අවසරයි සයින්ස් ඔව් මේ දැන් එහෙම මේ භාවනා කරනකොට දැන් කමඨහන් එහෙම මෙනෙහි කර කර ඉන්නකොට සයින්ස් මේ හිතේ මේ ඒ කියන්නේ එක එක දේවල් ඔය ඒ කියන්නේ සයින්ස් දැන් ඒ අරමුණ නැතුව ගොඩක් අර මේ විවිධ විවිධ අරමුණු එහෙම එන්නේ ඇයි සයින්ස් ඒක ඇත්තටම හිතේ එක්තරා විදිහකට සමාධිය පහළ නොවීම ඒකාග්‍රතාවයේ අඩුභාව ඇත්තටම භාවනාවක් ආරම්භ කරන පුද්ගලයා ඒක බලාපොරොත්තු වෙන්න ඕන දෙයක්. හේතුව තමයි අපේ හිතේ ලක්ෂණය තමයි මේක. අපේ හිතේ ලක්ෂණය තමයි නොයෙක් නොයෙක් කර්මන වලට නිරතරව මේ හිත පැන පැන යනවා කියලා කියන එක. ඒතරක් භාවනාවකට ඉඳ ගන්නකොට බලාපොරොත්තු වෙන්න ඕන දෙයක් තමයි අපේ හිත මේ විදිහට නොයෙක් කර්මන වලට යයි කියන එක. එතකොට අපිට හිතෙනවා සමහර ලාවට අප සාමාන්‍යයෙන් ඉන්න වෙලාවට වඩා දැන් භාවනාවේ ඉන්නකොට අපි නොයෙක් නොයෙක් විදිහට හිත එහාට මෙහාට යනවාද කියලා සමහර ලාවට හිතෙනවා. ඒකට හේතුව තමයි භාවනාවේ ඉන්නකොට තමයි අපි හිත දිහා බලාගෙන ඉන්නේ. එතකන් අපි හිත දිහා බලාගෙන ඉඳලා නැහැ. අපි සාමාන්‍ය දේවල් කරනකොට අපේ හිත කොයිතරම් දුරට දුරට යනවද නොයෙක් අරමුණු වලටපත් වෙනවද කියන එක අපි දැකලා නැහැ. ඒක බලලා නැහැ. හැබැයි භාවනාවක් කරන ගියාම අපි ඒක බලනවා. බලන නිසා අපි දකිනවා මගේ හිත ගොඩාක් එහාට මෙහාට විසිරෙනවා කියලා. එතකොට මේ తত্ত্বය ඒ නිසා සිතේ තියෙන ස්වභාවය කියලා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. භාවනාවක් කරන්න ගියාම අපිට දැනෙනවා නම් හිත එහාට මෙහාට විසිරෙනවා කියලා සතුටු වෙන්න. Tamante හිතේ ස්වභාවය අඳුර ගන්න පුළුවන් කියලා. සතුටු වෙලා එතනින් හැබැයි අපර වෙන්නේ නැතුව භාවනා කමටහන තවත් වැඩි වශයෙන් පුරුදු පුහුණු කරන්න ඕනේ. අපිට ආනාපාන සති භාවනා ආදී පිළිබඳව සතිපට්ඨාන සූත්‍රය සඳහන් කරන්නේ මේ ඉස්සර ඉස්සර කාලේ කුළු ගොනෙක් දමනය කිරීමේ ක්‍රියා ක්‍රියාමාර්ගය. ඒතර කුළු ගෙනෙක් කුළු ගොන්නු අල්ලගෙන තමන්ගේ කෘෂි කර්මාන්තයට පාවිච්චි කරන බලාපොරොත්තු ගොවියෙක් ගවපාලකයෙක් කැලයට ගිහිල්ලා කුළු ගොනෙක් හැසිරෙන තැනක් බලලා ඒ කිට්ටුවක මද්දක් ගහලා මද්දකින් අල්ල ගන්නවා කියලා මේ සතාව. අල්ලගෙන ඉතින් මද්දක් ගහලා තිබ්බහම මේ පුද්ගලයා මේ මේ මේ ගුණා කුළු ගුණා යන තැනකදී මේ මද්දට අහු වෙලා අහු වුණාම ඒ සතා ඒ ගහ වටේට පුළුවන් තරම් දුවනවා. දුවලා මේක වටේට එතිලා එතිලා එතිලා එතිලා අවසානට ගහලා වැටෙනවා. එතනින් එහාට පාටක් යන්න බැරි. ඉතින් මේ දක්ෂ පුද්ගලයා මේ සතාට දවසක් දෙකක් ඒ විදිහට නිරාහාරව ඉඳ දෙනවා. ඉඳ දීලා ඊට පස්සේ වතුර ටිකක් දීලා තනකොළ ටිකක් දීලා ඔලුව අත ගාලා බඩ අත ගාලා පොඩ්ඩක් ඇඟ අත ගාලා ටිකක් හීලෑ භාවයට පත් කර ගන්නවා කියලා. ඒතර මේක තමයි අපිට අර්ථ කතාවේ සඳහන් කරන අපේ සිතත් මේ විදිහට. සිතත් හරියට කුළු ගොනික් වගේ. ඒ කුළු ගොනාව দমনය කරගන්න තමයි අපිට ආනාපාන සති ආදී භාවනා කමඨහනක් අපිට පාවිච්චි කරන්න ඕනේ. ඒතර මේ කමඨහන කියන රැහන පාවිච්චි කරලා කමඨහන කියන රැහනෙන් මේක බැඳලා තියාගත්තාම හිත එහාට මෙහාට යනවා. යනකොට අපි නැවත වාරයක් කමටහනින් මේ හිත මෙතෙන්ට ගියනවා. ඒ ගෙනල්ලා තියාගන්නට ආයසරයක් යනවා. යනකොට ආයෙත් ගෙනා ගන්නවා. ආයෙත් යනවා. ආයෙත් ගෙනා ගන්නවා. මේ මේ විදිහට නැවත නැවතත් නැවත නැවතත් ගෙනා ගන්නකොට එක වෙලාවක් එනවා අර කුළු ගොනාමි ගහ ළඟ නතර වෙනවා වාගේ එක වෙලාවක් නම් මේ කමටහන තුල අපි සිත නතර වෙන්නේ. ඒ නිසා සිතට නොඑක් නොඑක් අරමුණු එන කියලා කියන එක ඇත්තටම සිතේ ලක්ෂණය. ඒක භවනාවක් කරන්න ගියාම අපිට තේරෙනවා නම් ඒකෙත් අපි එක්තරා විදිහකට සතුටු වෙන්න ඕනේ මම කියන්නේ අපිට සිතේ ස්වභාවය අඳුරගන්න පුළුවන් වුණා කියලා තමයි හිතන්න වෙන්නේ. අවසරයි සයින්ස් එතකොට සයින්ස් දැන් දැන් භාවනා අරමුණත් හිතේ තියෙනවා. එක එක අරමුණක් මතක් වෙනවා. ඒ දෙකම සයින්ස් එක වෙලාවෙද වෙන්නේ නැත්නම් එකටමද වෙන්නේ? <laughs> ඒක මෙහෙමයි. අතරම අපිට හිත සිතේ ස්වභාවය හරියටම තේරෙන්නේ නැති නිසා අපිට හිතනවා එකම වෙලාවේ මේ දෙකම එකට එනවද කියලා. නමුත් මේක වෙන්නේ අපි භාවනා අරමුණ අරමුණු කරගෙන එක චිත්ත වීතියක් නෙවෙයි අපි එකක් මෙනෙහි කරනකොට ඒකත් එක චිත්ත වීති කිහිපයක් ඒ භාවනා අරමුණ උදෙසා යනවා. ඊට පස්සේ ඒ අරමුණෙන් මිදිලා අපි අර වෙනත් අරමුණකට තවත් චිත්ත වීති කිහිපයක් යනවා. ඒක අපිට ඒක ඊටාම වේගෙන් සිද්ධ වෙන දෙයක් නිසා අපිට හිතා ගන්න බෑ දැන් මම කමටහන මෙනෙහි කර කර ඉන්න වෙලාව වෙනත් එකක් හිතනවද කියලා හිතෙනවා. එතකොට ඒක තමයි සිතේ ඒකාග්‍රතාවයේ නොමැති වීම නිසා මේ සිද්ධ වෙන තත්ත්වය. හැබැයි සිද්ධ වෙන්නේ ඇත්තටම අපි භාවනාව මෙනෙහි කරන එක වෙලාව ඊට පස්සේ සිත අර අනෙක් මනසකාරයකට පණිනවා. ඒක පැනලා නැවත වාරයක් භාවනාවට එනවා. මේ දෙක මාරු වෙනවා. අපිට මාර්ගයෙන් තේරුම් ගන්න අමාරුයි. අපිට හිතන එක වෙලාවෙ වාගේ වෙනවද කියලා. ඒ නිසා වෙනම තමයි සිද්ධ වෙන්නේ. එහෙමයි සයින්ස් ගොඩක් පින් සයින්ස්. හොඳයි දරුවන් සරණයි. අවසරයි මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ එතකොට අපි භාවනාවේ ඉන්නකොට මේ යම් යම් தත්ත සම්පූර්ණ වීමේදී ඉබේ මෙන தත්වයක් වෙන්න ඇති නේද විදර්ශනා ඥාන කියන සංසිද්ධිය ඉබේ මෙන தත්වයක් කියලා කියන්නේ ඉතින් අපි විදර්ශනා කරනකොට අතන අවබෝධය තමයි විදර්ශනා ඥානය කියලා කියන්නේ. අපිට මේ ඉබේම ඉන්නකොට එකපාරම දැන් අපිට නිකන් හිතෙන්න පුළුවන් නෑ එකපාරම දැන් මට එළියක් පෙනුණා. අන්න ඒක තමයි විදර්ශනා ඥානය. එහෙම නෙමෙයි අවබෝධයක් එක තියෙන එක තමයි විදර්ශනා ඥානය කියලා කියන්නේ. ඒක ඉතින් ඉබේම කියන්නේ අපි කමටහනක් වැඩිමත් එක්ක තමයි මේ අවබෝධය ඇති වෙන්නේ. පෙරවන් සත්නයි ස්වාමීන් වහන්සේ මට අර ඉස්සෙල්ලා ප්‍රශ්නෙට පිළිතුරු හම්බුණා ස්වාමීන් වහන්සේ මට අන්මියුට් කරගන්න බැරුව හිටියේ උත්තරය දෙන්න. දැන් ස්වාමීන් වහන්සේ මට මේ තව මේ මේ මේ දැන් කියපු කාරණාව සම්බන්ධයෙන්ම ප්‍රශ්නයක් ආව ස්වාමීන් වහන්සේ. දැන් අපි මේ විදර්ශනා කරනකොට අපි හිතමු ධාතු විදියට හරි මොනවා හරි විදියට ටික වෙලාවක් දැන් අපි මේ දැන් ආනාපාන සතිය හරි මොකක් හරි කරලා හිත ටිකක් සමාධි කරගෙන මේ භාවනාවට ගියත් අපිට ටික වෙලාවයි තමයි සමහර ලාවට ඒ විදර්ශනාව කරගන්න පුළුවන් එක විදිහකට අරමුණු නොයයි එන්නේ නැතුව. එතකොට එහෙම කරාට ස්වාමීන් වහන්සේ ඒකේ ඊතරම් ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ නැද්ද? ඒ කියන්නේ අපි ඒක ඇත්තටම දිගටම කරන කර්මට හොඳයි කියලා තේරෙනවා. නමුත් ඒකට මොකක්ද අපි සාමාන්‍ය ස්වාමීන් වහන්සේ ඒ ගැනත් පොඩ්ඩක් කියලා දෙන්න. තිරුවන් සරණයි. ඇත්තටම මේකට කරන්න ඕන දෙයම නැවත නැවතත් කරන එකම තමයි වෙන මොකවත් නෙවෙයි. ටික ඒ විදිහට අනෙක් අරමුණු වලට හිත මාරු වුණාට ඒක තුල යහපතක් වෙනවා. ඒක හොඳයි අතරම නරකයි කියලා කිසිත්ම අපිට කියන්න බෑ. ඒක අනිවාර්යෙන් හොඳයි එහෙම කරන එක. ඒකම දේ අපි භාවනා කමඨහනක් වඩන යම් කිසි පිළිවෙලක් තියෙනවා. මේ පිළිවෙලට භාවනා කමඨහන වඩ아가න යනකොට අපිට මේ ප්‍රශ්නේ ගොඩාක් ලාවට ඇති වෙනවා අඩුයි. බිහි පිළිවෙලකට කමඨානක් වඩා වඩාගෙන යනකොට එතකොට අපි ඉන්නේ භවනා එක්තරා විදිහට වැඩසටහනක් එක්ක වැඩසටහනක් එක්ක ඒ වැඩසටහන අපිට දැන් මේ ටික අද කරන්න තියෙනවා ඊළඟට මේ ටික තියෙනවා මේ විදිහට යම් කිසි පිළිවෙලක් එක්ක තමයි අපි යන්නේ. එතකොට අපිට අර අපේ හිතට වෙනත් අරමුණු එන්න තියෙන අවස්ථාව එක්තරා විදිහකට මේ වහලා දානවා. එක්තරා විදිහකට යම් පාලනයකට ලක් කරනවා. ඒත් එක්ක දවසේ අපි නැවත නැවතත් බොහෝ වේලාවක් භාවනාවට යෙදීම තුළ අපිට මේ ඒකාග්‍රතාවය කියන එක ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපේ විදර්ශනාවක් කරන්න අපිට මුලින් සමත භාවනාවකින් ලැබෙන උපකාරය තියෙන්නේ මෙන්න මෙතන. මුලින් සමත භාවනාවක් වඩලා සමත භාවනාවකින් ආනාපාන සතිය හෝ යම්කිසි භාවනාවකින් යම් විදිහකට සමාධි මට්ටමක් සිටේ ඇති කරගත්ත තැනැත්තෙකුට ඇති කරගත්ත කෙනෙකුට පහසුවෙන් විදර්ශනා කරන්න හැකියාවක් ලැබෙන්නේ මේ සිත එහාට මෙහාට විසිරෙන එක වැළැක්වෙන හින්දා. අතන ඒ නිසා අපිට හිත එහාට මෙහාට විසිරෙනවා නම් නැවත නැවතත් විදර්ශනාවම කරලා ඒක පුරුදු පුහුණු කරන එක වැරදි නෑ. ඒක තුළ අපිට යහපතක් වෙනවා. හැබැයි Tamanට හැකියාවක් ඒක දැඩිසේ අපිට මේක තුල ඉදිරියට යෑමට බාධාකාරී දෙයක් වෙනවා සමත භාවනාවක් ටිකක් වඩන එක වඩාත් හොඳයි. ඒකත් සමත භාවනාවක් තුළින් අපිට මේ සිත බාහිරට යන තත්වයේ ටිකක් පාලනය කරගන්න පුළුවන්. පාලනය කරලා සිතේ සමාධියක් ඇති කරගෙන එතනින් එහාට අපිට විදර්ශනාවට යන්න පුළුවන්. සිතේ සමාධියක් වහා අපි මේ අෂ්ට සමාපatti දක්වාම උපදවලා ඉන්න ඕනේ කියලා අපි කියන්නේ නැහැ. නමුත් යම් විදිහකට උපචාර සමාධි මට්ටමකට හෝ අපිටපත් වෙන්න පුළුවන් නම් ටිකක් හෝ පරිකරම සමාධියක් හරි අපිට තියෙනවා නම් ඒකත් එක්ක අපිට විදර්ශනා කරන්න පහසුවක් තියෙනවා. ඉතින් එහෙම නැති තත්වයකදී අපිට එහෙම නමුත් විදර්ශනාව කරන එක හොඳයි. ඒක තුළින් අපි ටික ටික ටික ටික හරි ඉස්සරහට යන්න පුළුවන් වෙන හින්දා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ වගේම අර දැන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ, ඒ කියන්නේ අපි ඒක දැන් අපි හිතමු අපි නාම රූප විදර්ශනාව නම් කරන්නේ, අපි ඒක දවස පුරාම ඒක අර ස්වාමීන් වහන්සේ කිව්වේ කීප සැරයක් දවසකට නිතර නිතර අපිට කරන්න පුළුවන් නම් අර ඒ ඒ වෙන ඒ කියන්නේ ඒ වගේ විහිත පිට යන එක අඩු වෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඒක නේද ස්වාමීන් වහන්සේ සඳහන් කරේ? භාවනාව අපි දැන් භාවනා පරයන්ටයක් වශයෙන් නිතර නිතර කිරීම කියන එක ඒකත් අවශ්‍යයි ඒකත් එක්තරා විදිහකට අපි අදහස් කරපු කාරණයක් ඊට අමතරව අනෙක් කාරණේ තමයි අපේ දවස පුරාවට සිහිය පැවැත්වීම කියන කාරණය. දවස පුරාවට අපිට අපේ කමටහනත් එක්ක සිහිය පවත්වන්න පුළුවන් නම් අනේ සිහිය පැවැත්වීම එක්ක අපි ගොඩාක් දුරට මේ ප්‍රශ්නෙට අපි විසඳුමක් ඇති කරගන්නවා. ඒ නිසා දවස පුරාවට මොකක් හෝ එක්කෝ භාවනා කමටහනක් නැවත නැවත මෙනෙහි කරමින් සිහිය පවත්වන කමටහනක ඒක ප්‍රයෝජනවත්. එහෙම නැත්නම් Taman විදර්ශනාවම දවස පුරාවටම සිද්ධ කරමින් ඉන්නවා නම් එහෙමත් අපිට සිහිය වර්ධනය කරගන්න පුළුවන්. මේ සිහිය වර්ධනය කරගත්තාම ওই ප්‍රශ්න ගොඩක් අපිට විසඳුම ලැබෙනවා. ඒ අතරතුර දවසට කිහිප සැරයක් හරි අපිට මේ අරුන්තර මේ එක සැරයක් නැත්තම් අරුන්තර මේ එක සැරයක්වත් අපිට පුළුවන් වෙන්න ඕනේ. ඊට අමතරව අපිට දෙතුන් සැරයක්වත් පුළුවන් නම් අපිට පරයන්ක භවනාවක් විදිහටත් මේක මෙනෙහි කරන්න. එතකොට අපිට ලොකු ප්‍රගතියකට යන්න පුළුවන් අනිවාර්යයෙන්. එයිමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං හොඳට තේරුණා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අද දවසට අපි මේ අමතපදන් වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදත් අපි විශේෂ මාර්ගයේ සීල නිර්දේශයේ ඉන්ද්‍රිය සංවර සීලය කියන කොටස සම්පූර්ණයෙන් සාකච්ඡා කරන්න තියදුනා. ඉතින් අපි මේ භාවනා මාර්ගයක් වඩ아가න යනකොට අපි තාම මෙතන සාකච්ඡා කරන්නේ මේ භාවනා මාර්ගයේ මුල අපි සකස් කරගන්න ඕන දේවල් ටික. ඒවා තමයි මේ සීලයට අදාළ කරුණු. ඒ නිසා අපි අවබෝධය ඇති කරගන්න ඕනේ අපි මේ භාවනා මාර්ගයේ මුල පටන් පිළිවෙලට භාවනා මාර්ගය සම්පාදනය කරගෙන යනකොට මුලින් පසුබිම සකස් කිරීමක් තමයි සීලේදී අපි සිද්ධ කරගන්නේ කියලා. ඉතින් ප්‍රාථමික සංවර සීලයෙන් අපි අපේ සිල්පද ටික ආරක්ෂා කරගන්නවා. ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලයෙන් අපි ඉන්ද්‍රියන ආරක්ෂා කරගෙන තව දුරටත් අපේ පසුබිම සකස් කරගන්නවා විදර්ශනාවට අවශ්‍ය භාවනාවට අවශ්‍ය පරිසරය සකස් කරගන්නවා කියන කාරණේ. ඉතින් ඒ නිසා අද දවසේදී මේ වැඩසටහන සහ සම්බන්ධ වෙච්ච හැම සිළු දෙනාටමත් අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා ආශිර්වාද කරනවා ඒ වගේම මේ වැඩසටහන සමාජ මාධ්‍යාව ඔස්සේ නරඹන පසුව මේ වැඩසටහන සහ සම්බන්ධ හැම සිළු දෙනාටත් අපි ආශිර්වාද කරනවා ඒ වගේම පුණ්‍යානුමෝදනා කරනවා හැම සිළු දෙනාටම තමන්ගේ මේ භවනා මාර්ගයේ ගමන් කරන්න අවශ්‍ය මුලින්ම මේ සීල සංවරය ශක්තිමත් කර ගැනීම සඳහා අපි මේ දේශනාවත් හේතු වේවා හැම සෙල දිනාටම තමන්ගේ සීල සංවරයෙන් යුතුව භාවනාව වැඩි දියුණු කරගෙන භාවනා මාර්ගයේ ගමන් කරලා මේ විසුද්ධි මාර්ගය අනුගමනය කරලා අමෘතය වන නිර්වාණයට වන මාර්ගය එළිපිලි කරගෙන හැම සෙල දිනාටම නිවන් මඟ ගමන් කර ගැනීමට හැකියාව ලැබේවා ශක්තිය ලැබේවා කායික මානසික සැනසීම උදාපත් වේවා හැම සෙල දිනාටම උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා ලැබේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමින් අද දවසේ මේ වැඩසටහන සමාප්ත කරනවා ඔබ සැමට තෙරුවන් සරණයි